ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතං භාවිකා භික්ඛවේ ආනාපාන සති කතං බහුදී කතා මහප්පලා වොන්ති මහානිසංසා ඉත බික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ දුක්ඛමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආභිජිත්වා උතුම් කායං පනිධාය පරිමුඛං සතින් පච්චපිත්වා සෝ සතෝ අස්ස සති සතෝ තස්ස සති ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ භාවනා වැඩමුළුවේ ආරම්භක දේශනාව වශයෙන් අද මේ මුල ප්‍රාන්තයේදී කාගේ පිළිගැනීම පරිදි ආනාපාන සති සූත්‍රය දේශනාවේ පාඩේකටයි පාඩේ කියන්නේ මේක පොත්පත් දෙලියෙන්ට හැමතක් දක්වන නැත්නම් මේ සාහිත්‍යව හදාගන්න කැමතියක් නැන්ද සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත්‍රයක් 118 වෙනි ඥාන පාණසත් සූත්‍රයේ පළවෙනිම මූල පණ්ණාස කියන සඳහන්. ඉතින් මේ සූත්‍රය බලනකොට සතිපට්ඨාන සූත්‍රයේ නොදෙවෙනි බොහෝම සරු උපදේශ පන්තියක් විශේෂයෙන්ම භාවනා උපදේශ පන්තියක් හලකනවා. ඒක නිසා භාවනා ලෝකයේ සෑහෙන ගෞරවයකට ආදරයකට පාත්‍ර වෙච්ච සූත්‍රයක්. මේක ගැන කියනකොට කියන්න පුළුවන් දැනට තේරවාදයේ පවතින රටවල් පහ අතරින් ඒ ප්‍රධාන වෙන තායිලන්ත බුදුනේ ශ්‍රී ලංකාව කියන රටවල් වල ඒ ආනාපාන සති භාවනා විශේෂ ආදර බෞද්ධක් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව. අනිකුත් රටවල් විවිධාකාර හේතු නිසා ඒ සමතරන්ගේ මූලික ජාතික භාවනා ක්‍රම අතර ආනාපානෙ මුල් තැන සැලකෙන්නේ නැහැ. ලංකාවේ අපි රටේ ප්‍රධාන වශයෙන් මේ ආනාපාන සති භාවනාව සතිපට්ඨාන භාවනාව සමග අනන්‍යතාවයක් වශයෙන් ආනාපාන සති භාවනා කරන සතිපට්ඨාන භාවනාව කියන එකට පිළිගැනීමක් තියෙනවා. අනික් රටවල නොපිළිගන්නවා නෙවෙයි අනික් රටවල සිට පිළිගන්නවා නමුත් ඒ ඇත්තෝ අසුකාදීනව විවිධ ක්‍රම විවිධ භාවනා කර්මස්ථාන හඳුන්වා දීලා තියෙනවා නමුත් ලංකාව ආර පැරණි ආනාපානෙම රඳා පවතිනවා නමුත් අපි අර ඒ නම් සදාහන් කළේ විදේශ රටවල වැඩි වැඩියෙන් තීස භාවනා කරනකොට ඒ අත්තන්ට හම් වෙලා කියන අතිරේක උපදේශ පන්ති ඒ වගේම අත්දැකීම් ඕනම දෙයක් මේ ආනාපානට සරල සමාන්තරව ගොඩනගන්න පුළුවන් උදාහරණයක්. ඉතින් අපි මේ සූත්‍රය ඉදිරියට විවරණය කරන යනකොට ඒ මේසු මේ වෙනකොට ඒ භාවනා ලෝකයේ අනිකුත් භාවනා ක්‍රම වලින් ලං කරගත්ත දිනු කරගත්ත විශේෂඥ භාවයට පත් කරගත්ත මේ භාවනා උපක්‍රම එකකාක් දුරට මේ ආනාපාන සති භාවනාවට යොමු කරවලා එක මූලික හඳුනාගීමක් වශයෙන් කියනවනම් ආනාපාන සත්‍ය භාවනාවෙන් විපස්සනාවක් නැති අතයේ දෙසට වැඩි නඹරෝකින් මේ දේශනා පන්ති පවත්වනවා කියලා මුලින්ම හඳුනාගෙන ගන්න. ඒ විතරක් නෙවෙයි මේ අද හඳුන්වා දීමේ දේශනාවේදී හොඳට ඒ සූත්‍රය කියලා බලුවොත් මේ දේශනාවට හොංකන් දුන්නොත් තේනවා ඒ කඩෙන් හතරක් පහක් අපිට මේකදී හම්බ වෙනවා විශේෂ තීරණාත්මකට ඒව පිළිබඳව හොඳ පැහැදිලි විවරණයක් ඇති කරගත්තොත් මේ භාවනාවකින් ඇති වෙන තියෙන සංකෘතතාවය වෙනවා. සංකීර්ණතාවය වෙන බවත් ඒ වගේම භාවනා කරන කෙනාටම ඒකෙන් Taman එන්නේ එන්නේ නිරවුල් තැනකට, ඍජු තැනකට, විවෘත තැනකට Taman ස්වාධීන වෙන තැනකට ගෙනියන බව පේනවා. මේ කියන්නේ භාවනා ලෝකයේ අතිංජන සංකීර්ණතාව තියෙනවා. හරියට භාවනා කරන පටලවා ගන්න ගන්න. ඉන්දෙන් ඉන්දෙන් භාවනාව වැඩි වැඩි කුතුහ ආයෝගය අවශ්‍ය කරන වැඩි වැඩි බාහිර සාධක අවශ්‍ය කරන අනුමත රඳා පවතින මට්ටම් වලට ගිහිලා තියෙනවා. ඉතින් අපි මේ සූත්‍රය හරි කියලා පිළිගන්නවා නැත්නම් අපි මෙතුවක් කල ගමන් කළ මාර්ගය හරි කියලා හිතනවා නම් තේරෙන්න තියෙනවා මේකෙදි පෙන්වන බොහොම ලස්සන කෙටි ඍජු ක්‍රම ටිකක්. මං කඩෙන් ටිකක් අන්න හොඳට දැකගෙන ගෙවම් කරන්න. එනිසා අපි ටිකක් වෙලා ගන්නෝ මේ ਸਰවඥාන්සේ මම අර කලින් සඳහන් කර පාඨයේ උද්දృత පාඨයේ සමන්වාංශයේ ශ්‍රීමුක දේශනා යොමු කරන්ද ඉස්සර වෙලා මේ ආනාපාන සති සූත්‍රයේ දක්වන නිගාණයේ දිහාට. මේක සිද්ධ වෙලා තියෙන්නේ ਸਰවඥාන්සේගේ පච්චවිදු ශාසනයේ ආරාම සීනාසන පිළිගත්තට පස්සේ නිගාර මාතු පාසාදී එනත්නම් විසාකාම හෝපාසිකාව කරන ලද පූර්වාරාමේ නම් ස්ථානයේ ඒ කියන්නේ සරත්වර ජේතවනාරාමයේ පූර්වාරාම. එක දවසක ඒකේ අපේ සර්වඥාන්සේ වස් 45 ගන්නකොට උනාසේ වස් 20ක් වැඩ කියලා කියන කරත්මක ජේතවනාරාමේ වස් 5 වැඩිලා තියෙනවා පූර්වාරාමේ. මෙන්න මේ ආනාපාන සති සූත්‍රයට පසුින් සකස් වෙලා තියෙන්නේ ඒ පූර්වාරාමේ වස් තුන් මාසයක් වැඩ හිටපු කාලේ. ඒ වස්තු මාසයක් වැඩ ඉඳලා දැන් හෙට පවාරන. දැන් පවාරණයකින් කියන අදහස් කරන්නේ සර්වචන් වහන්සේ ඊට පස්සේ ධම්මූප චාරිකාව වදිනවා කියනවා. තුන් මාසයක් මේක දැන ඉඳලා බණ භාවනා කරලා පවරලා සංඝයා අතර පවාරණීය කාර්යය කරලා ඊට පස්සේ ඉතින් පිටත් වෙනවා. ඒ පිටත් වෙන්න ඉස්සල දවසේ රාත්‍රියේ හුතුවට හඳ පායලා තියෙනවා. සර්වඥාන්සෙත් ගහක් මුල කියලා බණ භාවනා කරගෙන පටකට බලනකොට උන්වහන්සේට පේන්ට් ලැබිච්ච දර්ශනය හරියට තෙල් සායම් චිත්‍රයක් වගේ බොහෝම ලස්සනට අඳලා පෙන්නලා තියෙනවා. හඳ පායලා තියෙනවා. ඒ ඒ භික්ෂුන් වහන්සේලා සර්වඥාන්සෙත් සමග ශාසනයේ ප්‍රධාන පෙළේ මහා ස්වාමීන් වහන්සේලා සියල්ලක්ම ඒ අරණියේ ඇසුරු කරමින් ඉන්නවා. මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ, මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ, කස්සප ස්වාමීන් වහන්සේ, ආනන්ද නන්ද රාහුල ආදී ඔක්කොම දේම ස්වාමීන් වහන්සේලා ඒ ඇසුර වැඩ ඉන්නවා. සමහරවිට බලනකොට මේ එක එක ස්වාමීන් වහන්සේලා ඔක්කොම තරුණ වහන්සේලා, දමහ තරුණ වහන්සේලා, ඒ තරුණ වහන්සේලා නවක භික්ෂූන් පොඩි පොඩි පන්ති තියාගෙන ඒ ඇත්තන්ට බණ භාවනා පොදු කරනවා. ඒකත් මමගත්ත එක ආදර්ශයක් තමයි මේකේ. ඒක සඳහන් කරන සමහරක් මහතෙරුන් වහන්සේලා තමන්ට ශක්ති ප්‍රමාණය අනුව 10 දෙනෙක් කරගන්න. තවත් සමහර තෙරුන් වහන්සේලා 20 දෙනෙක් ශිෂ්‍ය පරම්පරාවක් නවත්මින් විශේෂවක් තෝරාගෙන උපදෙස් දෙනවා. තවත් ස්වාමීන් වහන්සේලම 39ක් තවත් ස්වාමීන් වහන්සේලම 49ක්. අන්නේ පොතේ තියෙන විදිහට උත්තරලිනේ 40. ඒක නිසා භාවනා උපදෙස් දෙන්න ගන්නකොට වෙනකොට ඒ ගුරුවරයාත් එක්ක සම් ප්‍රමාණයක සමීප සම්බන්ධතාවයක් අවශ්‍යයි. ඒ පන්සියක වුණත් ළමයි 40 වැඩි වුණාට පස්සේ ඒ ගුරුවරයෙකුට ඒ පන්සිය හසුරව ගන්න අමාරුයි. එක ළමයෙකුට ඒ ගුරුවරගෙන් ලැබෙන අවධානයේ ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේකෙදි සඳහන් කළා තියෙනවා 10 20 30 40 කියලා. මේකෙන් ඉතර ගැඹුරු නිගමනයකට යන්න නරකයි. නමුත් මේ අවුරුදු 2500 පරම් දෙකක් ආව මේ බුද්ධ වචන සඳහන් මේ පොත්වල තියෙන අකුරු වචන අතිරේක නැහැ. ඕනෑම දැසි දේවල් ලියවිලා නැහැ. ඕනෑම දේවල් නොලියවිත් නැහැ කියන අදහසයි අපි මේ මේ කරගෙන යන්නේ. ඒ නිසා පේන කියනවා මහා ස්වාමීන් වහන්සේ නම. ඒ කියන්නේ හරිපුත්තු ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කාශ්‍යප මහා ස්වාමීන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ නමක්. වස්තුමාද කියන තුන් මාසයක් කාලය ඇතුළත ශිෂ්‍යෝද හදන කොටත් හතරෙන් දෙනකොටත් හතරක් එකක් තෝරගන්න. ඉතින් සර්වඥාන්සේ ඒක විදිහට අනුමත කෙරෙලක් ඒක තේරුම් ඊට පස්සේ උන්වහන්සේ බලනවා ඒ නවක භික්ෂුන් වහන්සේලා මේ හිත නමාගෙන කන් යොමාගෙන මේ මන භාවනා කරනකොට උන්වහන්සේලාගේ චිත්ත પરම්පරාව හැම කෙනෙක්ම ධානත් ගෞරවයෙන් ආන භාවනා වඩනවා උබ්බේපනාපරං කියන විදිහට පෙර පසු සම්බන්ධ වෙලා ලස්සනට භාවනා වැඩේ. ඉතින් ඒක අපිට බලන්න පුළුවන් වෙන්නේ අද ඒත්ගේ අවතුම් දාසු වලින් ඒත්ගේ තියෙන ආදර ගෞරව වලින් ශ්‍රද්ධාව. සම්මතනා විපරිය මේ ඉන්ද්‍රිය පරිපරියත් ඥානෙහි අනුගේ හිද්දක්ම ඥාන හොඳටම කියන්න පුළුවන්. දැන් වැල යන්නේ කොයි පැත්තටද? වැවෙන පැත්තටද යටින්නේ කොහොමද වෙන්නේ? උන්වහන්සේ දකින්නකොට හැම පිටින්ම හතරක් දැන් උන අල්ලගෙන කරගෙන යනවා. දැන් තරුවත් නේද කල්පනා කරනවා. මම දැන් හෙට උදේ මේ ස්ලස්කෙන් පස්සේ ප්‍රස්තාරණය කරුවොත් සියලු දිනාම සූදානම් වෙනවා චාරිකාවට. චාරිකාවට සූදානම් වුණොත් ඒත් තමයි මේ භාවනා හැල්ම, මේ ගැල්ම, මේ යෝගය කැදේ. ඒක නිසා එහෙත් දැන් මේ භාවනා දිගට යන්න. ඒ කියන්නේ අර මහා තරුණාසිකේ අසුබ බාධා නොවෙන්නත් මේ ලැබිච්ච සප්පාය පරිහරය. ඒකට ගෙන යන්නත් මොකද්ද කරන්න තියෙන්නේ? පවාරණය කළා. ඒක සාමාන්‍යයෙන් අද ඉන්න සංඝයා වාසයට ඉස්සර කරන්න පුළුවන් දෙයක්. පවාරණය නම් පවාරණය. ඒකේ තුන් මාසෙ වුණාට පස්සේ පෙරවම්කව පෙරවස් පවාරණය. පසුව සමාදන් වෙච්ච තැන විතර මාසයක් කල යනවා පසුවත් පවාරණය. මොන සර්වඥන් වහන්සේගේ අධිකාරී ශක්තිය මුන්නහසේ තීන්දුව කරනවා මම මේ ගත්ත ගැම්ම මාස 3ක් ගෙනිච්ච එක තවත් මාසයක් ගෙනියන්න ඕන නිසා ඒ පැවරීම සහ ඊගාව චාරිකාවේ ගමන මාස්කින් කල්ලා. ඒකට හේතු දක්වන්නේ මේ ධර්මයේ කරගෙන යන බණ භාවනා කරගෙන යන ස්වාමීන් වහන්සේලාගේ චිත්ත પરම්පරාව දැන් ධර්මයට භාවනාවට ආරාධනා පූර්වකයි ඉදිරියට ලැබිලා තියෙන නිසා ඒ සඳහා චිත්ත ආරාධනාවෙන් සර්වඥාන්සේ චිත්ත භාවනාවට පිළිගන්නත් චාරිකාව පස්සට දාන්නත් තියෙනවා. මේක දැනගත්ත ගමන් පහළ පහළ ඉන්න මිනිස්සු සංඥා වහන්සේලා පවරලා හෝ ඉහියත්ෝ නැතුව විශාල වශයෙන් ඇදලා යන පටන් අර ගන්නවා මේ කාලේට මොකද සර්වඥාන්සේ විශේෂ තීන්දුවක් කරන් තියෙනවා මේ භාවනා සඳහා බොහෝම නැමිච්ච යුගයක් ඒ නැත්නම් වාතාවරණයක් පසුන සකස් වෙච්ච බව ඊට පස්සේ මේ මහා සංඝටේකත් උපදෙස්තර සිරුන් වහන්සේලා ඒ පවතින වාතාවරණය දැකලා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ වික්ෂ පිළිසක් ස්වකේ පිළිස වික්ෂුන් වහන්සේලාට පිළිසු ගුණයන්ගෙන් මඟ සම්පූර්ණ. සුපටිපන්නයි උජුපටිපන්නයි ආවුනියයි පාවුනියයි ඒ නිසා බොහෝම සුඛින්දලා. කඩමල බඳගෙන ඉන්න වටිනවා. දැකලා ඇවිල්ලා දකින්න වටිනවා. උපවස්ථාන කරන්න වටිනවා. දාන දෙන්න වටිනවා. මෙවැනි පිළිසකට දාන දෙන්නත් නම් මහත්ඵල මහානිසංස වෙනවා කියලා අර පිළිසිගේ මේවරකට පවතින ගුණ පිළිබඳව සර්වඥාන්ගේ ගුණ ප්‍රකාශයක් සඳහන් වෙනවා. කියන්නේ උන්වහන්සේ ශාසනය දකින්නේ මෙන්න මේක. ඒකෙදිත් ඒ දකින්න ගුණ ටික සඳහන් කරනවා බොහෝ අදුක්තාවෙන් යුක්තව ඒ ගුණ උපදෙස් පිළිබඳව ගැතියි. අද ශාසනය කියන්නේ මහත්යක්. මහා ගෝසාව. ගෝසා වැඩි වෙන සුමාන තැනෙල් වැඩි වෙන සුමානට මනින්දා. මේ සර්වඥාන්ගේ මේ හැටියට ඒ බණ භාවනාවට පෙළඹිච්ච ඇත්තෝ නිස්සද්ද වේ ගුරුතුමෝ ලබන සුපරි සෝදන ලබාගෙන ඉතිය දාගෙන ගතනමාගෙන කන යමාගෙන වැඩ භාවනා වැඩ බණ භාවනා කරන උන්වහන්සේ අදන්නාංශයේ කාලක සංකාව වෙනස් කරන ඕනම දෙයකට වෙනස් වෙනවා. ඉතින් මේ පරිසරය අහනකොට ඒක තියෙන අදින චිත්‍රය බලනකොට අපිට සාමාන්‍ය විදිහට වැටෙනවා මේ භාවනාවක් හරියන්න අවශ්‍ය දෙන්නේ පාස්පස්ස සාධක සකස් වුණා නම් ඒක මොන හේතුවක් නිසාවත් කඩාගෙන ගන්න එපා ඕනකට කිරීමක් කරලා අපි ඒක දිගට ගෙනියන්න එහෙනම් දෙක දේවල් වලට මෙච්චර කැප කිරීම කරනකොට මේක හොඳ ආදර්ශයක් වෙනවා සර්වචනන්තේ කැපකල යුක්ත නැත අලහපලන්නේ නැසෝ මෙහෙයා යුක්ත මතක් කරලා ඒක ඉවර වෙලා උන්වහන්සේ බලනවා මේ පිළිසිදියා කිසි ලොකු විවරණයක් කරනවා සමහරක් එතනේ සර්වචනාංශගේ වික්ෂු විනිස ඒ වෙනකොටත් පහත් වෙනවා. කොහොමදක් අත්තන් වශයෙන් සඳහන්වා ඒ මහා සාරිපුත්ත මහා මොග්ගල්ලානාදී ස්වාමීන් වහන්සේලා තියෙනවා. සමහර ඇත්තෝ අනාගාමී පලස්ත ඇත්තෝ. සමහර සකදාගාමී සමහර සෝවාන් වෙච්ච ඇත්තෝ. සමහරු ගොජ්ජංග වට්ටමට භාවනා ආදී කරගෙන. තව සමහරක් සතර සතිපට්ඨාන වට්ටමට කරනවා. තව සමහරක් සතර බ්‍රහ්ම විහරණ වඩනවා. තව සමහරක් අසුභ භාවනා වඩනවා. තව සමහරක් පරණානුස්සති භාවනා වඩනවා. මේ විදිහට භාවනා ලයිෆ් ස්ටෝන් වෙනවා. සමතනක දක්ම ඒකනේ පිරිස තුළ ඒ විවිධාකාර තම තමන්ට රුචි තමයි ගුරුවරයා තමන්ට වේදනා කරන්නද ඒ ඒ භාවනා ක්‍රම වඩනවා. ඒක පිළිබඳලා අන්න ඒ විදිහට ඒක විවරණයක් කරලා ඒක සමහරක් ඉන්නවයි කියනවා ආනාපානසති භාවනාව වල. ඒක ඉවර වෙලා සර්වඥාන්සේ ඒ පිළිසට මතක් කරනවා ආනාපානසති භික්ඛවේ භාවිතා ආනාපානසති භික්ඛවේ බහුලීගතා මහප්පලා හොන්ති මහානිසංසා. මහණෙනි මේ ආනාපානසති භාවනාව වැඩනවනම් බහුලීගත කරනවනම් මහත්ඵලයි මහානිසංසයි කියලා අර සියලුම භාවනා ක්‍රම පිළිබඳව වචන වශයෙන් සඳහන් කරලා එතන ඒ ඒ භාවනා කරන පිළිස් ඉන්න බවත් සර්වසනාංශේ මේ රාජකාරී වශයෙන් සඳහන් කළා සියල්ලන්ටම ආනාපානසති භාවනාව මෙතන එකම දාක්වන. ඒ සුළු කෙනෙක් ඉසුරුවේ කරසි භාවනා කරනවා කියන එක අපි මෙතනින් ලබා ගන්න හැකි උපමානයක්. මුගාවක් වෙච්චහම විතරයි. ඒ කියන්නේ ගුරුවරයාගේ මේ පෞද්ගලික අවධානය තීක්ෂණය මෙතන අවශ්‍ය බවක් වේ. දෙක තමයි ඒ අනිකුත් භාවනා ක්‍රම කොයි එකද මේ ආනාපාන සති භාවනා නියකට විරසක වෙමුකුත් නැහැ. අනිවාර්යයෙන්ම ඒ අනිකුත් භාවනා ක්‍රම අතර මහත්ඵල මහානිසංස භාවයකට ආනාපාන සතිය සර්වඥාන්සේ සීමුකයෙන්ම අභිආදම් දෙකකින් මේකේ පේනවා. අද අපිට භාවනා කරන්ට වෙලාවක් කාලාවක් හම්බුනට පස්සේ විශේෂයෙන්ම අපි ගත්තොත් මේ සූත්‍රය සඳහන් වෙන විදිහට පැවිදි වෙලා ආරණ්‍ය ගත වෙලා සර්වඥාන්සේගේ ඍජු ඇසුර ලැබිලා නැත්නම් මහා ශ්‍රාවකයන් වහන්සේගේ ශිෂ්‍ය ලැබිච්ච පැවිද්ද වශයෙන් නෙවෙයි ජීව වශයෙන් බලලා භාවනා සඳහා ඉදපස්තාවක් ලැබුණොත් විශාලම ප්‍රශ්නයක් තමයි අපි කොතනින්ද පටන් ගන්නේ? ඒ භාවනා පටන් අරගන්නේ මොකෙන්ද? නිදර්ශනයක් වශයෙන් මේ විශ්වර්ණයට කවුරු හරි ආවොත් ඉස්ලාම මං කරන සාමාන්‍ය කතා කරලා බලන්න සිස්මාදම් කරලා ආරම්භය කරලා කියනවද කොහොමද කාලදකම් කරන්න පුළුවන් කියලා අහලා මොකක්ද දැන් අපෙන් කෙරෙන්නේ. ඒකත් සමාජලාවට විවිධ භාවනා ක්‍රම ඒ දැන් ඒ වෙනකොට පුහුණු කරගෙන අපි ඇත්තේ. ඒ එහෙමනම් මම කරන්නේ ඉතින් මාගේ ශක්ති ප්‍රමාණේ කරගෙන යන භාවනාව. මේක සතර සතිපට්ඨානක විරසක නැතිනම්, ථේරවාදී විරසක නැතිනම් ඒකටද හිත අලුත් කරගෙන සීය පිටවාගෙන සතිය යොසී. සීලක ඉඳලා මේ පරිසරය කරලා බලන්න දිනුමක් කියනවා. කියලා ප්‍රීම පහසුකම් තවසර. යම් විදිහකට ඒක ඉදිරි ගමනක් බැරි වුණොත් හෝ එනකොටම ගෙනාවු භාවනාවක් නැත්තම් එයත් කිව්වොත් ස්වාමීන් වහන්සේ පාරයි මොකක් හරි සෝසු භාවනාවක් දෙන්නක සාමාන්‍යයෙන් මම අහනවා මේ කැමැති සමත භාවනාවයි පස්සන භාවනාවක් කියන දෙක දන්නවද මේ දෙකෙන් කොහොමද කැමති? සමහරවෝ කියනවා සමහර මේ පිළිබඳව හැඟීමක් නැහැ. සම දන්නේ සමසිදස්නා කියන එක මොකක්ද කියලාවත් දන්නේ නැහැ කියන සුති. සමහර කියනවා මම සමසිදස්නා කියලා දෙකක් දන්නවා. මම කැමති විපස්සනා වඩන්න. එහෙ නැත්නම් මම කැමති සමතේ වඩන්න. ඉතින් යම් කිසි කෙනෙක් ඒ විදිහට විපස්සනා වඩන්න කැමති කියලා කියනවා නම් මේ බුදුම භාවනා ක්‍රමේ නැත්නම් ආනාපාන සති භාවනා ක්‍රම දෙක අපිට පැතියට කියලා පිළිගන්නට පුළුවන්. එන්න මේ ක්‍රම දෙකෙන් අපිට පුළුවන් විපස්සනාට යන්න. ඒකට සමථ භාවනා කරනවා නම් අපිට පුළුවන් උද්ධානසති මෙත්තා පරණං අසුබස්සති කියන විදිහට උද්ධානසති භාවනා පටන් ගන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න පුළුවන්. අසුභ භාවනාවෙන් පටන් ගන්න පුළුවන්. ආනාපානසතියෙන් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක්වත් නැතුව ආනාපානය කරන්න. ඒක නිසා යම් කිසි කෙනෙක් කේසේ දෙබදකදී සාකච්ඡාවකදී ආනා මේ සමත හෝ විපස්සනා භාවනා කැමැති ඒ විමුක්ත භාව ප්‍රකාශ කෙරුවොත් වරදින් නැතුව කොයිකටද ගැලපෙන්නේ භාවනා තමයි ආනාපානසති භාවය. නිසා එතෙන්දිත් මතක තියාගන්න දෙන තුන්වෙනි කාරණාව තමයි ආනාපාන සති භාවනාවේ ආධුනිකයෙකුට සමත හෝ විපස්සනා කියන පාරවල් දෙකම පාදා ගන්න පුළුවන්. ආනාපාන ගති යම් ප්‍රමාණයකින් ආනාපානය තුළින් සතිය වඩ아가න ඉදිරියට යනකොට මේ මාර්ගවල දෙකම විවෘත වෙනවා. නැත්නම් මාර්ග දෙකකින් කොයි එකද යාට ආවේනික උපනිෂේ සම්පත් වල හැටියට ධර්මාන්තරගත වෙන දේශ විවෘත වෙනවා. ඒ නිසා ආනාපාන භාවනා ගුරුවරයාගේ පැත්තෙන් බලනකොට අර්ථකථන මානසික භාවනා ක්‍රමේ විපස්සනා භාවනා ක්‍රම දෙන්නේ හැකලෙම ඒක කෙලින්ම පටන් ගන්න ගන්නවා. ලද්දා බතන්න විපස්සනා. එතකොට මෛත්‍රී භාවනා, බුද්ධානුසති භාවනාව, මරණ අසුබස්සති කියන මේ ලංකාවේ මේ සම්මත අරහත් මාර්ගය දක්වා වෙන භාවනාවක් මුල් දා ගන්න කලින් සිටින්නේ සතරක් භාවනා ගන්නකොට ඒ කාන්තේම සමතයි. ඒ වගේ ගිහිල්ලා යම් ප්‍රමාණයකට සතිය සමාධිය වඩා ගත්තට පස්සේ ආය ආනාපානට දානවා. ඒ කියන්නේ පොඩි පාරකට ගිහිල්ලා අපි මෝටර වේගකට දා ගන්නවා. ආනාපානෙ කෙලින්ම පටන් ගන්නේ මෝටර වේගයෙන්මයි. ඒක නිසා එහෙම කෙනෙකුට සැක තියෙනවා නම් ඥානසති මරණානුසති අසුබ මෛත්‍රී ආදී වඩලා ආනාපානට යන්න ඕනේද? නොවඩා යන්න ඕනේද කියලා ඒ කෙනාට ඒක සැකපොතවන්න පුළුවන් වුණාට ගුරුවරයෙක් වශයෙන් ආනාපාන සති සූත්‍රය අපිට ඉඳහනසලා දෙනවා එළින්න ආධුනිකයෙකුට ආනාපාන දිගේ යන්න. මේක සාමාන්‍ය භාවනාවට පෙළඹෙන මූලික යෝගාවචරයකට එන ලොකු කඩයි. ලොකු කඩසලු. ඉතින් මේකට හැප්පුණාට පස්සේ ඉතින් කොහොක්වත් යන්න ඔහේ එතන කැරක් කැරක් ඉන්නවා. මේක තේරුම් බේරුම් කරගන්න බැහැ. නමුත් මේ සූත්‍රයේ බොහොම ලස්සනට ඒව සේරම පටක් ගැටලා එළින්ම ඒ සියලු භාවනා වර්ග කරන රහත් වෙච්චි අනාගාමී වෙච්චි සකලාගාමී වෙච්චි සෝවාන් වෙච්ච උත්සංග දක්වවඩපො කිසිම කෙනෙකුට ආනාපානීය මදී කියන්නේ වැඩි කියන දෙයක්. කොටින්ම කියනවා නම් මේ සූත්‍රය දැසුණාට සරුවත්යන් වහන්සේ සාපඤ්ඤ සාඥානේ ලැබලත් ආනාපානෙ වඩලා ඒක හිතන්න නරකයි ආනාපානෙ කෙලවරක් තියෙනවා. දැන් මම දන්නවා කියලා කවවම කවදාකවත් ඉවර කරන්න පුළුවන් භාවනාවක්. ඒක නිසා භාවනාවයි. ගරු භාවනියමයි ආනාපානක භාවනාව. ඒක ගුරුවරයෙක් වශයෙන්. අර යොමා දෙනකොට ඒ කෙනාට ලොකුම අනුකම්පාවක් වශයෙන් කිසිම දෙයක් නැති ආධුනිකයෙක් වශයෙන් හෝ ආනාපානය නැත්නම් ආනාපාන සති භාවනාව ආරක්ෂා සහිතව රෙකමන්ඩ් කරන්න පුළුවන්. රෙකමන්ඩ් කරන්න. ඒකට හොඳ සූත්‍රයක් තමයි මේ ආනාපාන සති සූත්‍රය. ඉතින් ඒකදී මේ ආනාපාන සති සූත්‍රය නැත්නම් ආනාපාන සති භාවනාව අනිකුත් භාවනා අතරින් උරුප්පා දැක්වීමට, උනුගන්නවා දැක්වීමට, ඉස්මතු කර දැක්වීම සර්වඥා සඳහන් කරනවා ආනාපාන සති භාවනා ඉක්කේ භාවිකා බහුලී කතා මහත් කලාවන් හා වෙන මහානිසංසා කියලා ප්‍රකාශයක් තමයි නෙවෙයි ආනාපානසති භාවනාව වඩනවා නම් භෞමිකත කරනවා නම් මහත් ඵලයි මහනිසංසයි මක්නිසාදය ආනාපානසත් පිටේ භාවිතා භෞමිකතා සත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණේ ආනාපාන සති කියන්නේ එකම භාවනා වැඩෝ සතර සතිපට්ඨානෙන් වැඩෙනවා මේක අලි අවුලකට පස්සේ දෙයක් තමයි කට්ටිය ඒක එකනා ඉන්නවද ලංකාව වගේ එකකට ගියාම ඒ භාවනා ක්‍රමවල අපි දැන් මේ කායනුපස්සනාව කරලා ඉවරයි දැන් අපි වේදනානුපස්සනාව විතරයි කරන්න යනවා කියන්නේ. සාකච්ඡාවක් කියන්නේ කායනුපස්සනාව වේදනානුපස්සනාව කරනවා චිත්තානුපස්සනාවෙන්මයි පටන් අරගන්නේ චිත්තානුපස්සනාව කරන්නේ. තව සමහර කට්ටිය කියලා කියනවා අපි මේ මේ ඥාන වලටපත් වෙලා තියෙනවා. මොන නෙමෙයි මලකට කරනවා කියන්නේ මට තේරෙන්නේ. සමේ කිසිම ගුරුවරයෙකුට විරුද්ධව ඒ ක්‍රමවලට විරුද්ධව කතා කරන්නේ නෙවෙයි මේ 1 2 3 4 කියලා මේ දුර්ගෙන් පටන් ගන්න යන ක්‍රමයේ තියෙදී මේ වගේ පටලවිලි සහිත ක්‍රමවලින් පටන් ගන්නතර පස්සේ ඒ ගුරුවරයා නැරිලා ගියොත් හරි අතහැරලා ගියොත් හරි නම් බොහොම අනාතයි. ඊට පස්සේ ගුරුවරයා මොයානේ යන්නේ. මේ ආනාපාන සතිය සාකච්ඡාවේ සාකච්ඡා ආනාපාන සතිය මුතුම සතිපට්ඨාන ගෝත්‍රය ගන්න ඇතුළත් නම් මේ කායන ප්‍රශ්නාවයි අත්තර දෙන්නේ. ආනාපාන සතිය තුළින් ඒ සතිපට්ඨානේ කායන පස්සනාව වන්නකොට අනිවාර්යයෙන්ම චිත්තානුත් වේදනානුත් පස්සනාවට යනවා. වේදනානුත් පස්සනාව ගියාට පස්සේ භාජනේ පිටලා උතුරනකොට ඒක වැටෙන්නේ චිත්තානුපස්සන. ඊට පස්සේ ඒක උතුරනකොට වැටෙන්නේ ධම්මානුපස්සන. ඒක නිසා මේ මම දැන් ආහන පස්සනාව කායන පස්සනාව කරලා ඉවරයි මම දැන් චිත්තානුපස්සනාව කරනවා මම දැන් චිත්තානුපස්සනාව කරනවා කියලා එහෙම කරුවාවක් ඉතිපේන්නේ. කරන්න කියන දෙලින්ම ආනාපාන. අපි ඒක ඔය දවස් 6 දුරට ඉස්සරහට යනවා. කොහොමද ආනාපාන දෙලින් අපි ඒකට යන්නේ කියලා. ඉතින් ඒක කියන්නේ ඒක අරගෙන යන ගමනක් තියෙනවා. එන්නට අපිට මේක හසුරවන්න දෙයක් නෑ. අපිට හසුරවන්න තියෙන ආනාපාන සතිය නැත්තම් ආශාද උපස්ස ප්‍රසාර වාතය සතෝ අසගත සතෝ පසගත කියන ආශාද ප්‍රසාර දෙක සතිය පිළිහිදීම පමණයි. ඒක සාහිත කරනවා. ඒක වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ උඩපැත්තේ කොළ ටික වැවෙනකොට ගහක අපිට දැනගන්න පුළුවන් යට පේන නැතුනට මුල් වැවෙනවා. ඒ මුල හැමදාම වැඩෙන්නේ ওই දවසේ ඉඳලා. ඒක වැඩෙන්නේ අන්ධකාරය තමයි. උන වඩන්න බෑ. වැඩෙන්න නෑ. කොළ වැරෙනකොට තේරුම් ගන්න පුළුවන් එන්න මේ සමාන්තර මුල් වැරේ. අනිත් වගේ වැඩ පිළිවෙලක් මෙදී තියෙන නිසා ඒ ආනාපාන සති වික්‍රේ භාවිකා බහුලීගතා චත්තාරෝ සතිපට්ඨාන භාවිකාවන්ති කියන විදිහට පරිපූර්ණති කියනකොට පැහැදිලිවම පේනවා මේ ආනාපාන සතිය කියන දීචි කල කරාට පස්සේ ඒක සතර සතිපට්ඨානේ පුරාම විහිදෙනවා. සත්‍යාත් වික්‍රේ සතිපට්ඨාන භාවිකා බහුලීගතා සත්බොද්ධංගේ පරිපූර්ණයි. දැන් කෙනෙක් මහන්නේ මේ සතර සතිපට්ඨානය සම්පූර්ණ කරනවා නම් එතුමා හෝ එතුමිය තුලින් අනිවාර්යයෙන්ම මේ බොද්ධංග ධර්ම සම්පූර්ණයි. සත්‍ය සත්‍ය මේ බොද්ධංගා විස්සේ භාවිතා බෞලී ගත විද්‍යා විනිච්චි පරිදේ. යම් කිසි කෙනෙක් මේ සත්‍ය බොද්ධංග වැඩුවා නම් ඒ කෙනාට බලාපොරොත්තු වෙනව අවසාන නිශ්චාව. විද්‍යා විමුක්තිය සාක්ෂාත්. එසකට අවසනික මේ පිළ සුත පිළික වෙනදන් කියන දසයන් ගත්තොත් සර්වසන නිදන්ම එකක් වැඩිමෙන් හතරක් වැඩිවා හතරක් වැඩිමෙන් හතක් වැඩිවා හතක් වැඩිමෙන් අවසානයේ ඵලයට ලඟයි. ඉලංගලන් ඉලක්ක අපේනවා. එන්නත මේ කියපු දේ ඉලක්ක ගන්න. එකක් වැඩිමෙන් හතරක් කරනවා හතරක් වැඩිවා හතක් කරනවා හතක් වැඩිමෙන් අවසාන පරිණාමය. මේ මොකද්ද මානේ මේ කියන එක? මොකද්ද මානේ මේ එක කියන එකෙන් හැදෙන හතර. ඒ හැදෙන හතර හතර මතිපත් කරනවා. මොකද්ද මහන්නේ මේ හතර කරනවා හතක් කරනවා කියන්නේ. ඒක තමයි සතර සතිපට්ඨානේ අත්බෝධයන් කරන්නේ. මොකද්ද මහන්නේ මේ හතක් වැඩිමෙන් අවසාන පළේට ලඟ වෙනවා කියන්නේ අත්බෝධයන් වැඩිමේ විද්‍යාව විද්‍යුත් ළඟයි. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ අනේකොත් භාවනා ක්‍රම කොච්චරවත් සාතුමාංශයේ විසින් අනුමත අපේ ථේරවාදයේ මේ දහස්ම අපේ උරුමයක් වශයෙන් දැකගෙන භාවනා ක්‍රම තිබුණා. විශේෂ හේතුවක් නැත්තම් ආනාපානදී කියොත් ගා නිරවුල් කියන එක මතක් කරගන්න පුළුවන් මම තාමත් කියනවා ඒ කරන භාවනා ක්‍රමයට අනෙක් ලෝකේ සාර්ථකව දැන කරගෙන භාවනා ක්‍රමෙන් අනන්ත අප්‍රමාණ ඒ උදව් උපකාර මොදි අත්කල් ගන්න ඒ සෑම දෙයක්ම ආනාපාන කරගෙන යනකොට අවශ්‍යත් වෙනවා ඒකේ අවශ්‍යතාවය මතුවෙනක දුරට පේන්න පටන් ගන්නවා ඒකට අපි දුරට වෙන්නේ මෙන්න මේ විදිහටයි මේ ආනාපාන සති භාවනාවට පූර්වගාව පෙරවදන සකස් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා වෙන්න ඇති ඒ ලාංකික අපේ පැරණි ගුරුකරතුරු මුවාතරන්නේ ආනාපාන සතිය ප්‍රධාන භාවනාවක් විදිහට ඒක නැත්තම් නිවන් දක්නා භාවනාවක් විදිහට කරු කරලා තියෙනවා. ඉතින් මේ ගරු කරුවා වැඩි නිසාතෝ නැත්නම් ඒක පිළිබඳව තම තමන් සෝසුන හීනමානේ තම තමන් ඒකට සුදුසු නැහැ කියන නිසාදෝ ආනාපාන සති භාවනාවට යන්නේ නැතුව අනිවාර්යෙන් බුද්ධහම සුදු වැඩි යුතුයි අනිවාර්යෙන් මෛත්‍රී වැඩි යුතුයි අනිවාර්යෙන් අසුදු වැඩි යුතුයි අනිවාර්යෙන් පරණානුස්සති වැඩි යුතුයි කියන අදහස පැහැදිලිවම ලංකාවේ ජන විඥානයේ වෙලා තිබිලා තියෙනවා බහුජන මතය වෙලා තිබිලා තියෙනවා ඒ බුද්ධ ඥානයේ කලින් එනවා ආනාපාන සතිය වැඩි වෙන්න පැහිච්ච ගතියක් කොහොමද ඉදිමින් හදන්න ගත්තා. තරන්න වෙන දෙයක් කිසිම තමයි අදහස් කරන්නේ. ඒ නිසා ඔක්කොමලා හේතුන අනාගතේ වරන් ඉස්සර වෙලා අනිවාර්යයෙන් මේ සතර කර්මස්ථාන වඩා. ඒක හරියට කියනවා නම් මේ නැව ගැටියටම ගන්න බැරි නම් ඉතින් අපිට කියන්නේ ගැටිය නැසරදීම ඔරුවට ගොඩලා ඔරුවෙන් නැවට ගොඩලා නැවෙන් ගමන යනවා. ඉතින් අර ගැඹුරු සමුදියේ නැව වගේ තමයි ආනම්පාදී. ඇරෙන්නේ නොගන්නු දැකියට ගන්න පුළුවන් කුංචෝකෝ වගේ තමයි යටතර සම්මච්ඡාන ආරක්ෂක භාවන අනිවාර්යෙන් මේ සත්‍ය කර්මස්ථාන වලට උද වෙලා ඒක දිනු කියන්නේ මොෝග මැද තියෙන නැවත කරලා නැවෙන්න මොකද යනවා ඒක අපේ කාලේ ඉනකොට හිතනවා මේ ඉති හරලා දැන් නැව ගන්න පුළුවන් කෙලින්ම දැක්කවා ඒක අපිට පුළුවන් කෙලින්ම ඔරුවට කොට වෙන්නේ නැතුව නැවත මොකද වෙන්නේ ඉතින් ඒකටත් අර බොහෝතර ඔරුවට වැදලා යන්න ඕනේ වගේ කියලා කියන එක කිසි දෝෂයක් නැහැ. නමුත් ගැටිය ගන්න පුළුවන් කිලින්ම නැවට කොට වෙනවායි. නැවත කාලේ තියෙන අත්දැකීම් වලින් ඒක නිසා කෙලින්ම ආනාපානසති භාවනාව ආධුනිකයෙකුට හඳුන්වා දීමේදී මේ දක්වන ලද නිදහසට කරු. ඒ නැත්නම් මේ හේතු දැක්වීම අපේ ඇති වෙන සාක්ෂි ඒ අපි මේ ඉදිරියෙන් දාගත් ආනාපාන සතිය සඳහා. උගහගෙම සමහර මත තියෙනවා. ඒ විදිහේ මේ දැන් කාලේ තියෙන භාවනා මධ්‍යස්ථාන භාවනා කුටිසා භාවනා කිරීම සර්වසනාදීන කාලේ තිබුණ නැතේ බණ ඇහුව අවුගම රහත් කියලා කියන්නේ. මේ දැන් තමයි මේ භාවනා පන්ති කියලා જાතියක් තියෙන්නේ. දැන් තමයි මේ භාවනාව අධ්‍යාත්ම කියලා જાතියක් තියෙන්නේ කියලා විශේෂණ කරන්නත් තියෙනවා. මොකද ආනාපාන සතිය සූත්‍රයේ අසුබිම වන්නකොට පැහැදිලිව තුන් මාසයක් එක මහතරුණාගේ නම නම් 14 දෙනෙක් අසුකොල කියනවා 20 අසුකොල කියනවා 30 අසුකොල කියනවා 40 අසුකොල කියනවා ඒකේ කර්මස්ථාන දුන්නන් සම්භාවනා වැඩි වාස්න වශයෙන් නැතුණාට ඒකකට අනුශාසනා කරපුවා වේදී එනිසා එකක් තිබිලා තියෙනවා පැහැදිලිවම ඒක බුදු දෙක කරපේ සෑයන කාලයක් ඒ අනිකුත් වැඩ වහාට බලන්න මේක මුල් තැන වේලා කටයුතු කරන බව ඒ නිසා අපි අර දැනට භාවනා ලෝකයේ තියෙන ප්‍රධාන පැටලවිලි මතිමතාන්තර රාශියක්. සමහරක සමාජයේ ඵලපතියන් වෙලා තියෙනවා හිත අවුල් පාද කරනවා අපේ හිමාන පාදක භාවනා කරලා හරියයි දෝ වරදී දෝ කියලා මේ සූත්‍රයේ දීපත් කරගැනීමේ සෑහෙන ඉස්පාසක් ලබා ගන්න පුළුවන් නෑ. ඒක තමයි අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. මේ විශ්වාසයේ සර්වඥාසේ අස්කණ්ඩ වගේ මේ දේශනා කරලා උන්වහන්සේ ප්‍රශ්නයක් අහනවා කතං භාවිතෝ භික්ඛවේ ආනාපාන සති කතං බහුලීකතෝ මහත්ඵලාවන්ති මහානිසංසා තම දැන් කලින් කිව්වා ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා මක්නිසාදියත් ඒක අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානේ වඩන අනිවාර්යයෙන්ම සත්පුරුෂයන්ට වඩන මේ සත්පුරුෂයන් දෙලින් බලාපොරොත්තු වෙනා වූ නිස්සාරණ විඥාන කියලා දෙනවා ඒක තමයි මහත්ඵලයේ මහානිසංසයි ඊට පස්සේ මාසේ මේ කතුරමික ප්‍රශ්නයක් වශයෙන් ඒ ප්‍රශ්නයක් නගනවා කෙසේ වඩනවද කෙසේ බහුලීගත කරනවද ආනාපානයේද මේ කියන විදිහට ප්‍රතිපලදායක දේ මහත්ඵල මහානිසංස දේ ඉතින් මේ වගේ විචු සංඥා ඉදිරි පිට සර්වස්තනසේ ප්‍රශ්නයක් කරනකොට කවදාකවත් අර පංචේක තීජ ප්‍රශ්නයක් අහන ළමයාට උසල ගන්න කට්ටිය උත්තර දෙන්න හදන කතාවක් මෙතන නෑ ඒ සංග පිටිස් ගන්නවා මේ සර්වස්තනසේ කච්චු කම්මිකා ප්‍රශ්නයක් අහන්නේ සමන්වාසී ඊගාවට මාත්‍රිකාව යොමු කරවන්න හරි යොමු කළ යුතු අනසය අනුමාත්‍රවාද වීමක් විතර කරන්නේ. දැන් සර්වඥා හිමිනේ මේ දේශනා කරන්න හදන්නේ. මේ නිසා කිසි කෙනෙක් ආවම දන්නව කොහොම භාවිතා කරුවොත් කියන්නේ කියලා කියන්නේ. ඒක ඉස්සරහට කියන්නේ දේශනා විලාසය. ඊවස්සේ දේශනා විලාසය තේසේ ඉන්නකන දන්නවද මේ කතාව. ඉතින් සමහර විටක ඇත්තටම සර්වඥා හිමි පිළිසින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ වෙලාවට කොහොම ඒක තීන්දුව ගන්නවා එතකොට ඒක විශ්වාසයෙන්ම උත්තර දෙනවා මෙතනයි ඒ කිසි කෙනෙක් උත්තර දෙන්න වෙන්නේ සපතනාංශේ මාතෘකාට දීමක් මෙතන කරන්නේ තමයි මේක විස්තර කර දෙන්නේ කැමැත්තෙන් ප්‍රශ්නයක් උඩින් අහන ඉතින් සම්මා සඳහන් කරනවා ඉදබික්ක වේදේකු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිසීවිති පල්ලංකං දුංකායම් පණිදාය පරිමුඛං සතිමුපට්ඨ දෙත්වා සෝ සතෝ අස්සසති සතෝ පසසති ඒක තමයි මේ අර කියන ලද විශාල වශයෙන් තියෙන භාවනා සාගරයේ ආනාපානය කියන කර්මස්ථානයේ මුදුන්පත් කරගෙන ඒ ආනාපානයට අනිකුත් ඒවාට වැඩිය වෙන්න පුරද ඒ ආනිසංස නැත්නම් මහත්ඵල භාවයේ මහානිසංස භාවයේ නැපකිල නිවැරදිව ඍජුව ලබා ගන්න කොහොමද කොහොමද කෙරෙන්නේ ඉතින් මේ ආනාපාන සතිය පිළිබඳව විශේෂයෙන් ආදරයක් කරපු අපේ අප්‍රසිද්ධ නායක ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම ආනාපාන සතිය කතා කරන වෙලාවදී මතක් කරනවා පොඩ්ඩක් මතක තියාගන්න සර්වඥාන්සේ බුද්ධානුස්සතිය මතක් කරන වෙලාවේදී මරණානුස්සතිය මතක් කරන වෙලාවේදී මෛත්‍රී භාවනා මතක් කරන වෙලාවක අසුභ සතිය භාවනා මතක් කරනදී මේ වගේ බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය ගැන විශේෂ මතක් කිරීමක් කරන්නේ උද්දාන සුදු වඩන්නේ මෙහෙමයි. මෛත්‍රී වඩන්නේ මෙහෙමයි. අසුභේ වඩන්නේ මෙහෙමයි. පස්නාවසී වඩන්නේ මෙහෙමයි කියලා ඒ බාහිර පරිසරය ගැන විස්තරයක් නොකරමයි බයි. නමුත් මේ ආනාපාන සතියේ විතරක් නෙමෙයි ඕනම තැනක ත්‍රිපිටකයේ සර්වසනසේ ආනාපාන සතිය සඳහන් කරා ඒකට මෙන්න මේ කියන පරිසර සාධක සහ තමන්ගේ කය සකස් කර ගැනීමට ගැන විශේෂ වචන පදයක් පාවා ඒක තමයි මෙතෙන්දී සර්වඥාන්සේ කොහොම භාවිතා කෙරුවද කොහොම බහුලීගත කළොත් ආනාපාන සති වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහලා අවස්ථාව සකස් කරගන්නවා ඒකට උත්තරේ වශයෙන් ඉදිරිච්ච වේදී කුමාරණෙනි මේ ශාසනයේ භික්ෂුව අරණ්‍යගතෝව අරණ්‍යගත ගියේ හෝ වේවා කුක්කමුලගතෝව දසත්මුලට ගියේ හෝ වේවා ශුන්‍යාගාරගතෝව ශුන්‍යාගාරයට ගියේ හෝ වේවා ඉතින් මේක කියනකොට මම ජීවිත කාලේ මට මෙච්චරම සෙනෙහෙන වචනයක් තමයි. ඉතින් ජනවාද රැස්වන්නේ භික්ෂූන් තමයි මේක කියලා දෙන්නේ අපි ගියන්න නෙවෙයි. ඉතින් මම ඔය පොදරන් ගිහලා ඒ ස්වාමීන් වහන්සේ නිතරම කියලා ස්වාමීන් වහන්සේවත් කිව්වට අදින් ගන්න අද කුලේ ඉන්නේ කරා. පහල පන්තිය ඔක්කොම භික්ෂූන් වහන්සේලා කියලා තියෙන නිසා අපිට හරියන්නේ නැති. ඒ ස්වාමීන් වහන්සේ දන්නම කරමින් උත්සාහ කරා. නෑ නෑ එහෙමකක් නෑ කරමු කියන්නේ. අපිට ඒ ගන්න උත්සාහන කරන්නේ අපි. සම්මාදන්නවා මගේ හිතට කොහොමදක්ක කාවැදිව තියන්නේ මට හිතෙනවා මේ අමු ගිහිවර අමුතු මොන මේ භාවනාවදී මේ දැනුමට අපිට බුදුහාමුදුරු දෙලින්ම කතා කරගෙන තමයි මේ නෑ සාහලේ ඒ සාහලේ සහිත දරුවට විතරයි අපි අතපල්ලි වැටලා ඊට බොහොම ගියාට පස්සේ ඉතින් සංඝ ස්වාමීන් වහන්සේ සිතින් දෙන ගොඩාක් මේ බෞද්ධයෝ නෙවෙයි විවිධ ආගම් වල අය ඒක ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ සාරිපුත්‍ර නිසා ඉතාමත්ම ඊශ්වරව ගුරු ගෞරවයෙන් කාලගතන කරනවා. ඉතින් කාලගතන කරනකොට ඒ දාසේ නිතරම මතක් කරලා දෙනවා මෙතන මේ බික්ඛු කියන පදය ඇත්ත වශයෙන්ම විවිධාර්ථකයියි. සාමාන්‍ය විදිහෙන් නම් කතා කරන්නේ සාමනීරෝ බික්ඛු වර කියන උපසම්පදා විශ්වාස. ඒ කියන්නේ යන්තතුක කර්ම වාක්‍යයෙන් උපසම්පදා මාර්ගයකට ගිහිලා තරත් භික්ෂුන් වහන්සේලා හතරකට වැඩි පිරිසක් ඉතින් ලබන ලද උපසම්පදාව සහිත. එහෙම නැත්නම් ඒක සඳහා පෙළ ගැහෙන නැත්නම් තමයි සාමණේර කියන්නේ. ඉතින් මේ දෙකොටස කිසි වඳුරන්නේ නැහැ. කවුද සාමණේර කවුද භික්ෂුව කියලා. ඒකට තුන පිළිවෙල සමානයි. ඒක නිසා සූරදාකතර පස්සේ නම් ඔන්න උපපොත්තේ නාබුදුහාමගම කුච්චක් පාඩපත් වුණා කියන හැකියාවක් තියෙනවා. ඒක විනය පිටකේ හඳුන්වනවා. නමුත් සූත්‍ර පිටකේ හඳුන්වා දෙලා තියෙන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ ඕනම කෙනෙක් විශ්ව. මේ අර්ථකථනයේ ඒ පුද්ගලයාගේ මානසිකත්වය විතරයි. ඉච්ඡි වේවා පුරුෂ වේවා කියන්නේ කාය වේවා රාමණේ කාය වේවා අමරපුරණේ කාය මොන්න මොකක්වත් නැහැ සංසාර බය දන්නවනේ. ඒ කියන්නේ සංවේග පාළ වෙලා කියනවනේ. ඉතින් ගැලවෙන්න කටයුතු කරනවා නම් ඒ කාට හෝ වික්ෂය කියලා කියනවා. මේ දරුවන්ට ඉන්නු කරේ බික්කෝ කියනකොට ඉන්න කෙනකින් සඳහන් කරන මේ සාසන. ඒ කියන අර කලින් කිව් විදිහට පෙළ ගහගෙන ඇවිත් තියෙන මේ දරුවන්ට විශ්ින් ගොඩනගා ගන්නට ඉදිච්ච පෙළ ගහගෙන අවුරුදු 20ක් පස්සේ මේ එවෙනකොට අවුරුදු 20කට වැඩි ගණනක් පස්සේ මේ සාසනයේ සංසාර බය දක්නව සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන්නව පුද්ගලයා. අරඤ්‍යගතෝවා අරණ්‍ය ගත වෙන්නේ. ඒ කියන්නේ අර විදිහට මහත්ඵල මහානි සංසදීම සඳහා ආනාපාන ගතිය වැඩෙන අරණ්‍ය ගත වෙන්නේ. ඒක අපි මේ වගේ තැනක් තෝරගත්තට පස්සේ මේ රටේ අපිට මේක වැඩි මේකදී උත්කෘෂ්ඨ මට්ටමන මේ කරන්න කමයක් නැහැ. ඒකයි මේ වගේ දෙයක් කියනකොට එකින් එක පැතිවල කච්චි කොහොම හරි අර පාර්සල කරනවට වැඩිය වෙනත් අදින කරගෙන මේ වගේ වෙනකොට ඒකට ලොකු ගෞරවයක් අපි කියනවා. ඉතන එලකේ ආරම්භයේ ස්වභාවය මේකට සුදුසුයි. ඒක නිකම් නිකම් අපි හිතලා නෙමෙයි මේ සර්වස්තන වාසිය විසින් අනුදක්නා ලබනවා. ඒකකට අමාර්ජු කියලා හිතනවා. මිනිස්යා කියන සතා මිත්‍යකිදු ලස්සන කැළිය සම්පූර්ණ වනසල. ඒකට ගම් හදාගෙන ඒකට නගර හදාන වනසලක් ඇත කරනවා. දැන් ඉතින් කාමයට වැටිලා. ඌ කණියට වැටිච්ච ඇඹලේ වගේ. ඒකම කිල්ල නැහැ. කොච්චර වණ කරගෙන තියනද කියනනම් වණයක් හොයාගන්න බැහැ. ඒ නිසා අපිට දැන් ආරණ්‍යයක් වණයක් හොයන්න වෙච්චාම කොච්චර අමාරුද. ඒ නිසා අපිට මේ ආරණ්‍යගතවක් කියන පදේ එදාට වැඩි ලොකු වගකීමක් වටිනාකමක් ඇති. ඒ මොකද මේ ආරණ්‍යගත වෙන්නේ නැහැ කියනවා කාමභෝගී අදහස් කියන්නේ. කාමභෝගී අදහස් නැතුව ගමටත්, ගෙදරටත්, ගේටත්, ගමටත්, නගරයටත් යනවා. අරණියට වෙන්නේ මේ කාමලාභී කාමයෙන් පොඩ්ඩක් වෙන්නේ මේ අදහස කියලා. මට හොරුත් ඉන්න. අරක් හොරු විනිවරොත් ඉන්න. ඒක නැත්තම් යන්නේ අන්නර වගේ කාම ආශාවෙන් නැතිවට. ඒ නිසා වනය ඉන්ද්‍රපටිබද්ධ ඥාන සම්බන්ධයෙන් නැත්නම් ඉන්ද්‍රයන් හා සම්බන්ධ කටයුතු කිරීමේ ආශාවක් එක්කන බියවල එළවන දෙයක්. දැන් ශූන්‍යතර කාලේනාස්ති නමුත් සංසාර බය දක්නව සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන කෙනාට මේ ජීවනයේ තියෙන යම් යම් ලක්ෂණ ටිකක් මේ වණේ පිළිවෙල සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා උන්වහන්සේගේ මේ සතුටක ඥාණයට වෙන්නේ කිසිම ලෝක පද්ධතියක් වෙන්නේ නැතිලු සෝයන එකක් වණේ වගේ ඒ මොකද නිකන් වැටෙන අවුව ටික නිකන් වැටෙන දැස්සා නිකන් ගලන හුලඟක් සම්පූර්ණ ප්‍රයෝජන අරගෙන මිනිස්සුන්ට අවශ්‍ය කරන සියල්ලම ටිකක් දෙන්න කියලා. අපි හදාගත්ත ගමක, ගෙදරක, නගරයක කවදාකවත් ඒකෙන් කරන්නේ කියන වාසිය කෙලසෙනවා. දෝෂණය කරනවා. මේ ආලෝකයේ තියෙන ඕසෝන් ලේයර් එක විනාශ කරලා ඒක දිහා බැලුවත් ඇස්සබ්ද වෙනවා. කනේ කැන්සර් වෙනවා. කියන වතුර දිනුවොත් ඒකේ නම කියන්නේ බැරි ලෙඩ ජාතියක්. සාහන නිමිති මාත්‍ර වන්දනය කරනවා. කලෝ විතරයි වෙනට ඒ පිළිබඳ වාක්‍යය, ඒ සූර්යාලෝකය, ඒ සුරත්. එකතු කරලා මිනිස්යාට අවශ්‍ය කරන සියල්ලම දෙන හොඳම පද්ධතිය ඇත්තම බුදුජානක තේරුම් ගන්න හොඳම බණපදයක් තමයි පරිශීලනය. ඔකේ කාරණා බාහකත්වයේ උන්වහන්සේ මතක් කරනවා අනබලවක වන්න කිනාට අරණ්‍යගත වෙන්නේ. නැත්නම් භක්ඛමූලගතෝ. ගහක් වලට යන්නේ. ඒ ගහයි මිනිස්යාට තියෙන සම්බන්ධතාවයේදී රවචනාසි ගෝකඩමුලේ ඉඳගෙන දර්ශනයේ එරුම මොනවද සල්සුපක් මුල පිරුණාපාව දර්ශනයේ මුලපෝම දෙන්නලා තියෙනවා. සිද්ධිනේ ගහකල සුදුනේ ගහක් මුල එන්න බයක. මුදසිනේ රජ කුමාරයෙක්. ඒ දෛවෝපගතව ගහක් මුල. බුදුනේ තාපසේ කියලා. ඒක ආකේය. සින්නන්ට බුදු ආයන් වහන්සේ. ඥානවහන්සේ කිව්ව මොකද්ද ස්වාමීන් වහන්සේ මේ ඔතන වගේ තැනකට ගිහින් කිව්වම ගන්න උන්වහන්සේ ලෝක ප්‍රසිද්ධයි නේද? යම්කෝ සවස් නුවරට යම්කෝ දේශවනාරාමෙට. ඉත දන්නේ නැහැ මේ නාගික නගරේ උච්චර ධර්මයක්ද කියලා මම වගේ ඉන්නේ ඊටදී වගේ වගේ කෙනෙකුට දෙන්න පාන්න ගැලපුණා කියලා උන්ට පුළුවන් නම් ওই කල්ගත් එක වැඩ හිතෙල්ල ආසනයක් හස් කරලා දෙන්නේ. ඒක ගහකුත් මනුෂ්‍යත් අතර තියෙන සම්බන්ධතාවයේදී තමයි ගහ තමයි උපේක්ෂා පිළිවන් කියන පරමා දර්ශනය. පළහට ගත්තට පස්සේ ඒකට ගල් ගන්න. අපි නැසිතෝ කපන ඒ මනුෂ්‍යමක මනුෂ්‍යමන හානියක් කරත් ඒ ගහ බලද. මනුෂ්‍යට බලද ලබාදේ. අඩුගානේ සමාව කපන්න පොරවක් කරගෙන මනුෂ්‍යයට හේවන ලබා දෙනවා කියලා මුදකින් යන මුදකින් ඵලය යන්නේ කියලා කියන්නේ තෝ එන්නේ මාව කපන්න වේද මම තෝ ඇදෝට කරන මරණ එහෙම ඒතර උපේක්ෂා පිළිබඳ හොඳම නිදර්ශනය තමයි දාන. සුන්දරන ශූන්‍යතාවය. ශූන්‍යතාවය කියන එක අදහස් කරන්නේ කාම භෝගයෙන්ගේ හිස් කීපිත. ඔච්චර සංකීර්ණ එක ශූන්‍යතාවයක් වෙනවා ඒක එක එකනා පිළිබඳ සිත් පාර කරගන්න නැත්තම්. එක එකනේ කන්තින පිළිබඳව කාම රාගයෙන් සෙට් වෙන්නේ නැත්තම් ශූන්‍යතාවයක් ඉතින් සර්වඥාන්තය මෙන්න මේ විදිහට බාහිර පරිසරය අරණ්‍යයක් හෝ රුක්ක මූලයක් හෝ ශූන්‍යාකාරයක් බලාපොරොත්තු වෙනවා. දැන් ඊට පස්සේ අභ්‍යන්තර සාධක සකස් කරගන්න. මෙහි දෙකි පල්ලක්. එනස පිළිගන්ති නිතරම මතක කරගන්න තමයි ආනාපානසත් භාවනාව හැම වෙලාවෙම ඉඳගෙන කරන භාවනාවක් විදිහට සර්වඥාන්තය සඳහන් කරනවා. සමහරට ධර්ම සාකච්ඡාවදී මතුවෙනවා සක්මන් කරනකොට ආනාපානෙ මතුවෙන වෙලාවක්. නිදාගත්තට පස්සේ නිදාගෙන ඉන්න ඉරියව්ව ආනාපානි කරන්න පුළුවන් ගැතියක් තියෙනවා. ඒ වැසිකලි ගැසිකලි වල සමානලාට ඉන්න වෙලාවට ආනාපානි මතුවෙන දවස් වෙනවා. නමුත් මෙතනදී රවචනදී සතර ඉරියව්වේ හොඳගෙන ඉන්න ඉරියව්ව තමයි ප්‍රශස්තම විශේෂයෙන්ම ආධුනික උට සත්‍ය සම්ප්‍රදාය සමාධිය වැඩෙන ප්‍රශස්තම ඉරියව්ව වශයෙන් පෙන්වන්නේ හොඳගෙන. අශීදති අල්ලංකේ කියන පරයන්කේ කියලා අපි ගන්න වචනේ සංත පරයන්කය ඒක පද්මාසිතෝ අත පද්මාසිතෝ සුඛාසනේ දීරාසනේ කියන කොයි ආත්මයක් ඒකට ආත්මිකයේ නැගිටින ශ්‍රේෂ්ඨත්වය තමයි එවැනි ආසනයක් සඳහා කිසිම සුඛපභෝගයක් පාවිච්චි කොටමෙත් ඇතුළේ මොකක්වත් අවශ්‍ය කරන්නේ සම්පූර්ණ බද්ධ පරිණතය යවුවොත් කිසිම කොච්චර කෙට්ටු කෙනෙක් වුණත් කොච්චර මහත් කෙනෙක් වුණත් කිසිම ඇටයක් පොළොවේ ඇනෙන්නේ සම්පූර්ණ ඇඟේ තියෙන මස්තිෂ්ක උඩයි නතර වෙන්නේ. එනිසා බද්ධපරියන්කේ හැබැයි ආනාපාන සතිය නිවන් දැක්කා. බද්ධපරියන්කේ කරගන්න බැරි නවත්තවල් තියෙනවා. ඒ නිසා බද්ධපරියන්කේ වෙන්න ආනාපාන කරන්න බෑ කියන වගේ නිගමනයක තියෙන නරකයි. ඒ ප්‍රශස්ත දේ තමයි පරියන්ක. ඒ පරියන්කේ ගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ තියෙන හොඳම ඉච්ඡිතකාර බොහෝ වේලා පවත්වන්න පුළුවන් ඉරියව්වක් තියෙනවා නින්දට නෙවෙයි. ඒ වගේම පෙරෙන්නේ. මේ කවුද දාසලෝක ස්වාමීන් වහන්සේලාගේ බුදු පිළිම පෙරළුනේ නැහැ. උගරා කාශ්‍යපයක් විදිහට කරා. මොකද ඒක ගලක් ගැහුවත්, ගලක් හැමවත් ඒ ඉතින් ඉඳගෙන ඉන්න පිළිමේ ඒ බොහෝම ඉස්තර සාර්ථක කරපී. ඒ නිසා බටේර කෙනෙක් සඳහන් කළා තියෙනවා යා සංගීතෝයන්ට භාවනා කරන්න යනකොට ඉඳගත්තට පස්සේ මේසරේ තියෙන පිටමීඩේ වගේ එන්නේ. සම්පූර්ණ ත්‍රිකෝණයක් ප්‍රබදාගෙන ඉන්නවා අද්දකයන් ආකාරයට තියාගත්තාම ඉහළටත් තියෙන සම්පූර්ණ ත්‍රිකෝණාකාර ස්වරූපයක් ඒක කොහාටවත් ආයේ ඔබේ තියෙන පැහැරෙන්නම කොටලයි දැන් අපේ දේශීය කමිටුවේ චෛත්‍යක සභාව විශාල ප්‍රදේශයක් ලොකු ප්‍රේක්ෂේෂ්ඨ බලයක් ඇතිලා තියෙන කොණ්ඩගම් ගෙඩියක් වගේ උඩට එන්නේ කියන්නේ තුන්සියලා හදස් කරන්නේ හිතගෙන ඉන්නකොට මේ කියලාද උදාහරණ ඉන්නකොට මේ ඉරියව්ව නෑ. එතකොට මේ ඉරියව්ව නෑ. ඒ නිසා පරියක්. විශේෂ බලංකම් ආවිචිත්වා උපං කාය. අසල් ප්‍රසාදේ සිටින ඉස්මරල ගමන් කරන නැත්නම් ශෝෂණ පද්ධතිය ඍජු වෙන්න ඕනේ. බෙල්ලෙන් හෝ වෙනතනකින් නැමිලා හිටියොත් ඒක ආබාධයක්. එනිසා ඉස්ම මාර්ගය ඍජු කරලා මේක ලොකු ප්‍රශ්නයක්. එතකොට ඉඳගෙන විනාඩි 5ක් විතර යනකොට ඒක හේන්න දැක්කේනවා. ඒ පටන් ගන්නකොට බොහොම ඉඳ ගැවුවාගේ හිතට ඉතින් වෙලාවක් යනකොට ඒක දැක්කේන පටන් ගන්නවා. ඒක මේ දීදී අදීමක් හෝ සමන් සතිය සමාධිය දුර්ලභ වීමක් නිසා වෙන්න පුළුවන් නමුත් හැම ඉඳ ගන්න සකස් කිරීමක් වාරයක් පාසාම ඒක කයක් සකස් කළ දෙන්නේ. උතුම් කයක්. හරි මොකක්? අනිදාය කියලා කියන්නේ ප්‍රණෝධියක් වශයෙන් අපි අපරමාර්ථ වශයෙන් කියාගෙන උතුම් කායම් පන්න සත් පරිමුඛං සතින් උපට්ඨපිට සතිය ඉස්සරහයි කියන්නේ. වංගාජුතුමයන් කියනවා උපරිමුඛං කියන පදේ ඒ කියන්නේ මේ නාසිකාග්‍රයේ උපරි තලමුතුනේ කියන අදහසින් උපරිමුඛං වෙන්නත් පුළුවන් කියලා මේ පාඩම දෙක පාඨාන්තර දෙන්නේ නැහැ. ත්‍රිපිටකේ පරිමුඛං සතිය ඉස්සරහින් කියන්නේ නැත්නම් සතිය මොහ කරගෙන සතිය කුඩු ගන්නවා කරන සතිය ඉස්මතු කරගෙන නැගිටවාගෙන අරින් පස්ස සතිය මොකට දෙත්වා මේ ටික තමයි කය සකස් කිරීම සහ හිත සකස් කිරීම සම්බන්ධ පරිසර සකස් කිරීම කියලා කය සකස් කිරීම කියලා හිත සකස් කිරීමක් කරනවා මේ විදිහට මහත්ඵල මහානිසංස ආනාවාන සතිය හිතගේ එහෙම මේ විදිහට පෙළ ගැස්සුවාට පස්සේ ඒකට කියනවා ඒ හදාගෙන ඒ කමයක් පිටු කියලා කමයේ ඇවිදින කෙනෙක් වගේ සෝ සතෝ වාස සති සතෝ පසල ඒකනේ සතියෙන් යුක්තව එළඹ සිටි සියෙන් යුක්තව නැත්තම් මුළු හදින්ම ආස්වාදයේ හිතේලාදී ආස්වාද සිදු වෙන්නේ යයි දැනගන්න ප්‍රසවාසයේ සිදු වෙන වෙලාවදී ප්‍රසවාසයේ සිදුවන්නේ යයි දැනගන්න ක්‍රමයෙන් ක්‍රමයෙන් අර මුළු ලෝකෙම හොඳට සකස් කරලා ලෝකය අමතක කරලා කය සකස් කරලා කය අමතක කරලා ආනාපානෙ හිත දෙනවා ඒක දෙල ආස්වාදයේ වෙනකොට ප්‍රසවාසය අමතක කරලා ප්‍රසවාස වෙනකොට ආශ්වාසය අපිට කරලා. ඉතින් සතිය පිහිටීම කියලා දැඩි ලෙස එළඹ සිටි ජීයක් ඇති කරාද මේක කියන්නේ සීත අවද කිරීම වැඩ පිළිවෙලක් කියලා කියන්නේ. අද සතියට වෙන්නේ මේක වචනයක් දෙන්න පුළුවන්. මේ අරඤ්‍ය ගතුවා, රුක්ක මුල ගතුවා, සුඤ්ඤාකාර ගතුවා කියලා කියන්නේ කාම භෝගින් දිරින කවුරුතරක් නෙවෙයි. එහෙම තැනකට ගිහිල්ලා ඇස් දෙක අහගවන අහගත්තට පස්සේ ගාමසක කරන්නේ. ඒක අපෙන් අවධානයක් ඉල්ලන්නේ නැහැ. පස්කාස්තුවක් හරි ටිකට් එකක් ගන්න කියන්නේ මොකක්ද? ඒ නිසා කැලේකට ගියාට පස්සේ ඇත්තට ගවවට පස්සේ කැලේ අමතක කරන්න. ගහකොළට ගිහින් අමතක කරන්න. ශූන්‍යකාරය ගිහින් අමතක කරන්න. ඒ නිසා අනිත් හැම වලට ගිය අනුන්ගේ මේ දෝෂ දර්ශනයක් ලබනවා. අනුන්ගේ කාර්යවලට ලක් වෙන්න පුළුවන්. සාපේට අමතක කරන්න බෑ. ඒක කුකුස් කරනවා. ඒ වගේ තරක් මට ඉන්න පුළුවන් වේද බාධා වේද අන්නේම කරන ගැටේ නිසා අපි හොඳ තැනක් තේරුවා නම් අපිට තේරෙයි සිද්ධ වෙච්ච තැනකට කියලා වාඩි වුණාට පස්සේ ඇත්තම අහගන්න බය හිතෙන්නේ නැති තමයි මේකේ කියන කතාව. ඒ සාමාන්‍යයෙන් සීලයක් නැති කෙනෙක් ෂේදමානෙන් හෝ අධිමානෙන් කියන මානසික රෝගයක කෙනෙකුට ඇත්තම අහගන්න අමාරුයි. ඇත්තම අහගත්ත ගමන් සම්පූර්ණ මනෝලෝකෙත් අවදි වෙනවා. ඒ නිසා කලබල වෙලා හුස්ම ගැහෙන්න පටන් හුස්ම ගන්න බැරි යනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ වේග වෙන්න පටන් ගන්නවා. ඒක අරණ්‍යගත දුක් මූලගත ශූන්‍යාකාරගත වුණා නම් ඒ කුපිලට ගියාට පස්සේ මේ සැලසිලි ඇත්තට වහගන්න පුළුවන්. ඒක තමයි ගෙදරක භාවනා කරනවා නම් හැමදාම එක තැනක වාඩි වෙන්න කියන තැන සිද්ධ කරගන්න. යන්නම් තැන්චීම එතන ගියාම කොහොමදක්වත් ඒක එකලස් වෙන්නේ කලබල වෙනවා. ඒකදී ආධුනිකයෙක් කියලා දැන් කරන්නේ නැහැ කියලා කියනවා. යම් තැනකට ගියාම මේක තැන්පත් වෙනවනේ එහෙම නැත්නම් මීට කලින් කවුරු හරි භාවනා කරලා සිද්දර තැනක් තියනවාද? අන්න ඒ තැනට ගිහිල්ලා ඒ මාර්ගයේ හිත අලුත් කරගන්න. හිත අලුත් කරගෙන පරියන්කයට ගියයි කියලා කියන්නේ. පරියන්කේ සකස් කරගත්තයි කියන්නේ. පරියන්කේ ගිහිල්ලා අස්වහගත්තයි කියලා කියන්නේ. ඒ පරියන්කයේ සීමාවෙන් එහාට අමතක කරනවා ශක්තිය. ඒක තමයි දාන ලෝකයේ දෙන්න තියෙන උස්සස්ම දාන. අපි අන්න පානන් ගණන් වත්වා මාලා ගන්න විදිය කරන් කියලා ඒක දස දාන වස්තු කියලා පුරුදු කරන්නේ ඔබ. ඊට පස්සේ කීක රාම දරුවන් දක් දෙනවා කියලා ඒකන්ත ජාතික කීකට උත්තරම. අපි යම් තැනකට ගිහිල්ලා අත් ගහකට පස්සේ ලෝකෙම අමතකම එක චිත්තක්ෂණ සම්පේ කරන්නේ. මේ ලෝකෙම දන්නේ. ශාග පටිනිසග්ග මුක්ති අනාලය කියන මොන ඔක්කොම දුන්නේ. ඉතින් අපි හිතනවා නම් නෑ නෑ මේ අන්තිවහකට පස්සේ බබා ගැන කල්පනා කරන්න ඕනේ. දිනට කන්න දුන්නාද කියලා කල්පනා කරන්න ඕනේ. බුදුහාමුදුරන් සුද්ධ පූජාති ප්‍රති කියලා කල්පනා කරන පොඩා පිංචිද කරනවා ගොඩාක් අනුකම්පාවක් කියලා කියන්නේ තක తీරුවා. එච්චරමයි ලබාගත්ත. අරන්නේ ඉස්සරමයි ලබාගත්ත පරියන්කයේදී අන්තිවහම කේතර ගැන කල්පනා කරනවා. අනුනාව තියෙන පුළුවන් හැබැයි ප්‍රශ්නාව නෑ. ඒ නිසා ලොක්කම දාණය තමයි අපිට දෙන්න පුළුවන් ඇත්ත ගහකට පස්සේ මුළු ලෝකෙම අමතක කරන්නේ. ඒකෝට අපිට හිතන්න දෙයක් නැහැ ඊයේ ගැන හෝ හෙට ගැන චේතනා කරදර කරන දෙයක් නැහැ. මොකද මේ මාර්ගයෙන් අපි ලෝකෙට සම්බන්ධ වෙන්නේ. ඔක්කොම පිළ ගන්න පුළුවන් නම් පමණයි මම දැන් මෙතන කියන තැනට හිත ගන්න. ගන්න බැරි නම් ලෝකේ තමයි. දේශේ තමයි. එහෙනම් අර උදේ ඒක ලොකු දායකහණයක් ලොකු අභියෝගයක් අද්දක වහගෙන කයට ගන්න බෑ. ඒ කය කියන එක මෙතන සඳහන් කරන්නේ උද්දම් පාදතල අදෝකේසමත්තක සැකපියක්. පාදතලින් ඉහළ චේස්තලින් යට හැම සීමා කරගත්ත ප්‍රදේශය ඇතුළත අපි හිතලා. ඒක නිවල ලෝකයේ අමතක කිරීම. කයට සතිය පිළිදෙනවා කියන්නේම කයෙන් පරිබාහිර බහිද්ධාව අමතක. අසතිය. මේ අසතිය සාර්ථකද කියලා දැනගන්නේ කොහොමද හිතෙන්නේ නැහැ. බාහිරින් ශබ්ද. ඊට පස්සේ දැන් කයට හිරගත්තනේ කයින් වේදනා නැහැ. අන්න එහෙනම් ඔන්න පළවෙනි සතිය පිහිටීමේ අර බණපණන්නේ කහයි. කිසිම වේදනාවක් අද මොනවත් නැහැ. ඒක අදහස් කරන්නේ මේ දිගට යායට හිතිවිලි නැති හේතනක් ශබ්ද නැත්නම් නෙමෙයි. ඉතින් මෙහෙම චිත්තක් වෙනා වේවා. මේ ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉඳලා ගන්න. ආයෙකට කියනවා කයට හිත ගන්න. එහෙනම් මේක විශාලම ජයග්‍රහණයක් කියලා එහෙම නැත්නම් ලොකුම ලොකු මංගල ආරාධන ආරම්භයක් වශයෙන් කරලා. සුබ නිමිත්තක් වශයෙන් කරලා කරුණා කරලා. කරයන්ති දීගම මෙන්න මේ කයත් එක්ක ඉන්න ගතිය. මාත් එක්ක මම. අප දැන් මෙතන කියන එක අගේ ආඩම්බරේ කරන්න පටන් අරගත්තොත් අපිට කල්පනා වෙයි මුළු ජීවිතේම අපි කොයි වෙලාවෙද වර්තමානයේ මොලේ කයත් එක්ක ඉඳලා තියෙන්නේ. සම්පූර්ණ මුළු ලෝකෙම දේවල් කල්පනා කරනවා අනුන්ට අනුකම්පා කරන ඔක්කොම කරන එකකට අනුකම්පාවක් Taman ගැන හදිසියට ඉන්නවා ඒ නිසා මේක මෛත්‍රිය පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් සත්‍ය පිහිටුල පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් තමයි ඒ ආනබන සත්‍ය නෙවෙයි මම දැන් මෙතන කියලා කයට හිත අරගෙන ලෝකයම දැක්කේ මේක කාවණන් කියන විනාඩි කීපයක් මේකේ හිත පීනන්නලු ප්‍රමාද වෙන්න ආරම්භයි. වර්තමාන හිතපවත්තන්දී කියන්නේ. ඒක මේ අම්මට අපට අපිට දෙන්න බැහැ. ඒ වගේ මේ දුවදරේ දවසක් ඇතුළත සෑහෙන වගකීම් බාහිර වලින් කටයුතු කරන කරත් බඳගත්ත ගුණ වගේ ගන්න. ඒකේම අංගේ දරාවි. මේ කරත් ඇතුළමක් අසක්කම අංගේ කොන්ට කන්තබා දිස්ස තමයි තියෙන්නේ. භාවනාවේ ඉලක්ක වශයෙන් ගුණ කරත් ඒ දෙකම කුලා සංස්කාර විශ්ව දැන් අපි කරන්නේ නැහැ කියලා තමයි ඉස්ස තමයි එක් බලන්න. ඉතින් ඒකට සමහර කියන්නේ ආත්මස්ථාන. ඇත්ත අපි පැය 24ම ඔක කරනවා නම් ආත්මන්ත කල්දී. ඒකම කරේ ඉන්නකොට පැය 23ක් ඕක කරාට. සංසලවා විශ්ස් කරාට. කොහේ කරත් බලන්න. ඇයක්. ඊවන්න මම එක තමයි. ඇත්තටම ඒකේදී විතරමයි අපි හිත සෝවිදෙන්ටපත් වෙන්නේ. කය සෝවිදෙන්ටපත් වෙන්නේ. ඊගා වැඩේ කරන්න සුදුසුකමක් ලබන්නේ විස්රාම වෙනවා කියන එක තමයි ලොකු තාක්ෂණික පාවිච්චි. දැන් ආලි විස්වාම ගන්න 55යි. ඒක ඇත්තට ලඩ පටන් ගන්නේ බලන්න. එතනම ආයිස්සයි. සංකම් ගත්තට පස්සේ තමයි ඉන්නේ තමයි ඉතල බිස්නස් එකක් පටන් ගන්න මානසික කරගන්න. ඒත් ඉස්සන්නේක් නෑ. මරණකම්ම අද සම්වයිදෝ බරපා. මරණ මොහොත තමයි කල්පනා වෙන්නේ අකෝ මනුස්සාති වාස් ලැබුණා කියන්නේ පාද කාලයක් නෙවෙයි. අනිත් මේ වගේ නෙවෙයි අහකන දිවනාසයේ කම අපිට කියනවා නේද? බණක් ඇහුණා නේද? කල්‍යාණ මිත්‍ර තියා නේද? මේ ලෝක පැවිද කියලා දෙයක් තියුණා නේද? ඔක්කොම ඉවරයි. ඒත් ඒක දෙරෙන්දයි විදියට කියන්නේ. ආනාපාන සති භාවනා කරනකොට පොඩ්ඩක් මේ උද්දේශපාද කාලයක මනුෂ්‍යාත්ම භාවයේ කියලා දීතු ඒ කියලම දේ ලබලා තමන්ට ඒක සතුටක් ගන්න පුළුවන් නම් මේක දල වශයෙන් මේ ක්ෂණ සම්පත්තිය අර්ථකථනය කරන්න හැකියි. ලැබුණා වූ ක්ෂණ සම්පත්තිය ක්ෂණය ලැබුණා වූ ක්ෂණය සම්පත්තියක් පාඩපත් කරගන්න. සෝකසාන්ති මේකට කියන්නේ සාසන සම්පත්තිය. අපේ සාසනේ අම්මා කදීක ගන්නේ මොකටද දීපදක් මේ මුදලෙන් දීපදක් මේ රෝත්වලින් අපේ සද්දෙන් අපලක් මේ ගන්ධෙන් ආවිලක් මේ රසෙන් ආවිලක් මේ සතුටහසු ආසනෙන් ආවිලක් මේ ධර්ම කාරණාවලින් ආවිලක් මේ සාසනෙන් ආවිලක් මේ සාධක කනෝ මේමා උපච්චකා කියලා පින්පරි සාසිකා කියලා අනේ මගෙන් ක්ෂණේ නිමක් වේවා. ලැබුණේ ක්ෂණය. මා නොඉක්මන යාවා කියලා නිතරම කලකිරීමක් වෙන ඉස්සල්ලාම ක්ෂණය කියන්නේ. සතිය කියලකට සම්සාරයක් කළේනවා. පටන් ගන්න මේ කායත හිතේලා කාය ගැන බලන්න. මේක විනාඩි 30ක් ඉන්නකොට අර කියන බාධා නැත්තම් හිතේ වේදනා සද්ද ස්වභාවයෙන්ම ප්‍රාණයට හිතයක්. ස්වභාවයෙන්ම කියලා කියන්නේ ඉච්ඡාන වංචාන කියන පේශින් දෙවර්ගයේ මාර්ගය. හිතාව හෝ නැහිතා. සිද්ධ වෙන කටයුත්ත තමයි ආනපනයි. ඒකට අපේ හිතලා කරන චේතනා පූර්වක වැඩ සිදුවන අපතේ. ඉබේ පවතින කායත මෙහෙම ඉඳලා ඉන්නකොට අන්නර උෂ්ම සුභාසුකේ. සමහරුන්ට පේන්නේ නැති නිසා තමයි ඒ ප්‍රකට නැති නිසා තමයි මේ මහා සීතාඩෝ ස්වාමීන් වහන්සේ හුස්මෙන් නැත්නම් වායු පොට්ටබ්බ දාතින් සිදුවෙන මේ ශ්වසන බද්ධකේ පහළම කෙළවරේ සිදුවෙන උදර චලනය විකල්පයක් වශයෙන් යොදනවා. සර්වඥාන්ත දෙන්නේ පළවෙනිම දේ හුස්ම දිහා බලන්න. නැත්නම් හුස්ම පේන්න බැරිදී. දැන් මේ විදිහට අපි හුස්ම පේනොත් ඊගාව කැපකිරීම කරන්න වෙනවා. මොකද මේ හුස්ම ගැනීම වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්නේ ඉදුකය පමණයි ඒකයි විශ්ව කියන්නේ උඩුකයට හුස්ම වැටෙනවා නම් බලනවා උඩුකයට හිස්සියේ තියාගෙන යටිකය දෙන්නේ සමත කරලා දැන් ඒකයි උඩුක උඩට කය පටල කරනවා දැන් පටල කරලා දැන් එන්නේට අයි අයිකල උඩුකය විතර ආසස් වස්වාදියා බලනකොට අනිත් වැඩි දැන් හිත ඒකාග්‍රයි මුළු කය පුරා විසිරලා නැහැ යටිකය යටිකය විසින් හලක්තු කරනවා උඩුකය විසිරෙන ආසස් වස්වාදියට පේනවා පිළිගැහිලා දෙක පේනවා නම් ඊට පස්සේ මේ පුද්ගලයා කළ යුතු අන්නෝසි මේකලස තමයි. ආස්වාස් ප්‍රසවාස මහත්ඵල මහන්නේ මහත්ඵල මහනිසන්දීම සඳහා මේ ආශ්වාස අවස්ථාව සහ ප්‍රශ්වාස අවස්ථාව දෙකක් වශයෙන් සැලකෙනවා. වෙන විදිහට කියනවා ආශ්වාස අවස්ථාවේ ප්‍රශ්වාසයේ නොවන බවයි. ප්‍රශ්වාස අවස්ථාවේ ආශ්වාසයේ නොවන බවයි. ආශ්වාසයේ වෙනකොට ප්‍රශ්වාසයේ අමත කිරීමේ හැකියාව සහ ආශ්වාසයේ ජීවනට ආශ්වාසය අමත කිරීමේ හැකියාව තමයි ආස්වාද ප්‍රසාරයේ සතිය පිටුයි. මේ සඳහා පුංචි එකලසක් ඕනයි කියලා කියනවා. මොකද මේ එකලස මුළු උපය පුරාම සතිය පිටුනට වැඩිය ආස්වාද ප්‍රසාරයේ හොඳටම වැටහෙන හැපෙන ප්‍රකටව වැටෙන තැනේ තමයි එකක් වෙනස කණිත එක නැති බව ප්‍රකට වෙන්නේ. ඒ නිසා උඩුකය ඉත තියාගෙන වැඩිම හැපෙන තැන හොයාගන්න විතර වැටෙන්නේ නැත්නම් හිතට ඒක ස්වභාවයෙන් මත හදන්න ඉඩ දෙන එක තමයි මේ දරාගෙන මේක වුණම කරන්නේ. ඒක බොහෝමත්ම සුභයි දෙකට පොලක් කරනවා වගේ මේක දරගන්න ඕනේ සමන්න පකටව වැටෙන්නේ මොකක්ද? නාලි ගහකේ උදුසොලද ගුරේද නාසේද නැත්නම් අහුවේද උදරේද කියලා එහෙනම් මේ තේරිල්ලක කලබල වෙනවා. හරියට දෙක තුනක් ගියක් කමන්නේ නැහැ. වැරදි දේ තෝරාගත්තොත් කටලයි. අන්න එතන ගියාට පස්සේ තේරෙයි ආස්වාද වෙනකොට ප්‍රසවාසය වෙන්නේ ප්‍රසවාසය වෙනකොට ආස්වාදය වෙන්නේ ඒක රැකගෙන බලාගෙන ඉන්නකොට ආස්වාදයේ තියෙන ආස්වාදයේකම ආවේනික ලක්ෂණ. කරගෙන පෞද්ගලික ලක්ෂණ දෙලක් ගන්නවා අත්‍යන්ත ලක්ෂණ. අත්‍යන්ත ලක්ෂණ. ඒක ප්‍රසවාසය නේ. ප්‍රසවාසයේ තියෙන ප්‍රසවාසයේම ආවේනිකෝ පෞද්ගලිකෝ අත්‍යන්ත ලක්ෂණ. ආනේ ඒ දෙක ඒක බොහොම සියුම්. මොකදම වශයෙන් බොහොම ගැඹුරු නමුත් ඉච්චර ප්‍රායෝගික චින්තනම නෑ. මෙන්න මේ දෙක ආස්වාදයෙන් මේ මේ ආකාරයෙන් ප්‍රසවාසය වෙනස් වෙනවා. නැත්නම් ආස්වාදයෙන් මෙන්න මේ ලකුණ ආවේනිකයි ඒක ප්‍රසවාසය නෑ. ප්‍රසවාසයෙන් මේ ලකුණ ආවේනිකයි ආස්වාදය නෑ කියලා මේ අත්‍යන්ත ලකුණ දැක්කට පස්සේ එහෙනම් මොල් ගහින් කුයි ගහකට යනවා වගේ සතුටු ඒ චිත්තක්ෂණයේ තම දැන් මෙතන තමයි. නමුත් හැපෙන තැන සාධිකාගේ රෝගිකල වැටෙලා ඉවරයි. දැන් කොතනකෝ දැන් ආස්වාදයේ මොකද මුළු හදින්ම ආස්වාදයේ ඉස්සයි ප්‍රසවාදය ගැන කල්පනා කරන්නේ, කය ගැන කල්පනා කරන්නේ, ලෝකය ගැන කල්පනා කරන්නේ. කල්පනා වුණොත් කලස නෑ කියලා හිතනවා. කලබල වෙන්නේ නෑ. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රසවාද දෙක යම් ආකාරයක දෙකට පැත්තට කොණ්ඩේ පරිදි ඉස්සලා දෙකට පියර ගන්නවා වගේ පියර ගත්තට පස්සේ හරියම ලේසි බව. සාධුනික වශයෙන් කල්පනා කරලා කතා කරන්නේ මෙන්න මේ දේ සමහර මට හම්බෙලා දෙන අවුරුදු 20 භාවනා කළා කියන ආනාපාන සතිය තාම ගන්නෑ. මේ ආස්වාද ප්‍රසආද දෙක පිළිබඳ විස්තරය. ඒකල කතා කරන්නේ මොකක්ද? ආලෝක පහළ වෙනවා. බුද්ධ ගියා. මරා දෙනවා මිනිස්සු මොබුදුහාමුදුරුවෝ දැක්ක දෙයියෝ දැක්කා. නානා ආකාර විකාර කතා කරනවා. මොකද කරන භාවනාව මොකද්ද කියලා අහුවොත් ඒක ගැන දන්නේ නැහැ. භාවනාවට අදාළ විස්තර අහුවොත් දායකත් බලන්න. මට පුදුමයි කියලා. ඉච්ඡර කල් කරලා ඉච්ඡර කල් ඒවා විවාහ වෙලා අවුරුදු 20ක් 30ක මිනිහෙක් හරි ගෑණියෙක් හරි නම් ඒ ගෑණි කවුද කියලා දන්නේ නැත්නම් ඒ මිනිහා කවුද කියලා දන්නේ. ඒ වගේ ඇත්තටම තියෙනම ආශ්‍රය කරන දේ. මේකට යන්න තියෙන එකම මාර්ගය. ඒකට ඒකටම මෙච්චර අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ භාවනා කරද්දී ඒ කෙනෙක් දැනගන්නවා. ඉතින් එහෙමනම් ඒ පඳුරට විද්දට මේ ආවට විද්දට වැඩිලා තියෙන පඳුර. අඩුගානේ ඒකවත් ගන්න. මගේ මම දැන් මෙච්චරකල් භාවනා කරලා ආස්වාදය කියන්නේ මේකයි ප්‍රසවාසය කියන්නේ මේකයි කියලා වෙන් කරගන්න දන්නේ නැහැ. ඒවත් ලොකු දැනුමක් විදිහට මම බාර ගන්නවා. මොකද ඊටපස්සේ හදුවන හොයන්නවා පුළුවන්. ඒක නිසා කබනාසුත් වෙලාවේදී මේ කරපු ඉතාමත් වැදගත්. මොකද කුරයට කියන්න ඕනේ. මම කරන්නේ ආනාපාන සති භාවනාව. ඉදිරියෙන් කියන හැටි. බුද්ධානුස්සතිය මෛත්‍රියද කියලා මේ නඩියේ ෆයිල් එකේ නම්බරය කියන්නේ මේ එකක්. දැන් ඩොක්ටර් කියන්නේ. අර කියන්නේ කවුද මොකන්ද කියන්නේ? නඩුවන්ට කතා කරන්නේ. මම කරන්නේ අසල් භාවනාව. ඊට පස්සේ ඒ කරන භාවනාව විතර කියන්නේ. ආස්වාදයෙන් නෝඩ මෙහෙමයි ඉඳලා. ආස්වාදයෙන් මෙහෙමයි. ආස්වාදයේ මට මෙතනයි වැටෙන්නේ ප්‍රස්වාසයේ මෙතනයි දැන් උඩට මම ආස්වාද ප්‍රස්වාස මෙන්න මෙච්චර වෙලා කරගෙන යන්න පුළුවන් කියන එක දන්නවනම් මම දැන් මම කියන වචනයක් නෙවෙයි සම්පා පිළිසිරි සාන්තිය භාවනා ශිල්පනාගේ තලිමිත ඒ තමන් කරන දේ නිවවුල ඒ නීතිපතිගේ භාෂාවෙන් නීතියේ භාෂාවෙන් උසාවියේ භාෂාවෙන් උසාවිය කියන්න පුළුවන් අන්න සීටි ඉස්තිරපන්න කියලායි ඒ වගේ අවුරුදු ගණන් භාවනා කරපුවාත් හොඳම ගත්තේ මේ කාමවත් නැහැ ශෝකද කොහෙන් කය කොන්ටේ කරලා ඒක බොහෝ දෙයක් ලොකු අගසුලක් වෙනවා යාට කොච්චර දැනුම තුනක් කොච්චර මේ සමාලාට ඥාන පහල කරගෙන සමාන ඥාන පහල වෙන කියන සමාලයට මාර්ගඵලයක් ලැබුවා කියලා කියනවා ඉතින් පැත්තක තියලා මොකද්ද භාවනා කොහොමද කරන්නේ මොනවද වැටෙන්නේ කියන පාඩක තිබ්බට පස්සේ ඔක සැලසිල්ලක් යනවා ඒ නිසා ආනාපාන සති භාවනාවේ මහත්ඵල මහානිසංස වීම සඳහා මේ මෝහසේ එකලස ආරම්භයේ පිටිය සකස් කර ගැනීම පිටකමයි වැඩගත් වෙන්නේ කියලා කියනවා. මුළු පුරාවද ඊට පස්සේ සීන දේවල් අතිරේක විස්තර නිසා අවශ්‍ය වෙන්නේ හැමදාම ආධුනිකයෙක් විදියට. හැමදාම පිටින කෙනෙක් විදියට. කවදාකවත් භාවනා කරන්න කියන්නේ කවදාකවත් උස්මකට ඇත්තගෙන විතරක්. කඩහර මුල් එකලස් කියන හැමදාම ගෞරවයෙන් සාදරයෙන් සකස් කළේ. ඒක බුදු වද. බඩගන් ජෝසුවත් භාවනා කරනවා, හිතකනත් භාවනා කරන්න පුළුවන් කියන එක නෙමෙයි කියන්නේ තියෙන්නේ. හැමදාම අවශ්‍ය දවසක් කියලා දෙන්න පටන් ගත්තොත් හරියන් කාටක් කෙරුවොත් 10ක් කෙරුවොත් හිතක් කඩ හරියට. එහෙම නැත්නම් තාමත් අවුල. අපිට විශ්වාසය එන්නේ නැහැ. අපිට චිත්ත ශක්තිය එන්නේ නැහැ. ඒක කොච්චර පැරණි කෙනෙක් වුණා කොච්චර දක්ෂ කෙනෙක් වුණා සර්වඥාන්සේ මේ දේශනා කරනකොට රහතන් වහන්සේලා කියා. අනාගාමියත් කියා. සකදාගාමී සෝවා විද්‍යාඥ මට්ටමට ආනාපාන විස්තර. ඒ ඔක්කොම මේ ගෞරවය. ඒ නිසා හැම වෙලාවෙදී මේ මුල් උපදේශ ටික මතක් කරගන්නවා නම් අපි අදෝපම් වගේ ඉස්සල්ලාම හුස්ම ගන්නවා වගේ ආනාපානෙට ආධුනික හිතින් කියුවොත් කවදාකවත් ප්‍රතිඵල නොලැබුණා කියලා හැවෙනදද උත්සාහ කළ බලන්නේ මා විශ්ින් කළ යුතු වත් පිළිවෙත් සම්පාදනය කළ යුතු හේතු අදුපාඩුවක් නැතු උනා උනා නම් මල් මාලයකට මල් ලඟනවා වගේ ආස්වාසයක් කියන ප්‍රස්වාසයක් කියන ආස්වාසයක් ආය ප්‍රස්වාසය කියන්නේ මේ මේ මේ මේ ඉතින් විකට යන එකයි තියෙන්නේ එතකොට ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ආස්වාදයෙන් ප්‍රසවාස ආස්වාදයෙන් ප්‍රසවාසයේ කතිය පවතිනවා නම් අනිවාර්යයෙන්ම සමාධිය ඇති වෙනවා. ඒක ඉස්සරහට ගියාට පස්සේ තමයි අපි දැනගන්න පුළුවන් වෙන්නේ මේ සමාධිය සමත සමාධිය ඇති විපස්සනා සමාධිය. ඒකට මේ ඒක නෙවෙයි වැදගත්. ඉස්සලාම සමත වේවා විපස්සනා වේවා සමාධිය පටන් ගන්නකොට නිරවුල් වෙනවා. සාමතුන් පිහිට පිටිය සකස් කර ගැනීම තමයි අවශ්‍ය. ඒක මම බලාපොරොත්තු වෙන්නේ නිවිද කතා කරන්න අපි දැන් ඒක පිළිබඳව කරන්නේ. ආනාපානසති සූත්‍රයේ ආරම්භය වශයෙන් භාවනාවට පරියක් භාවනාවට අවශ්‍ය උපදේශ පන්ති වශයෙන් මේ ටික අපි මතක් කරගන්නේ මතක් කරන ලැබෙන ලැබෙන අවස්ථා මේ විදිහට බුදුවතක් විදිහට සලකලා ධර්ම ගෞරවයක් විදිහට සලකලා ඉදිරියට කය හොඳට මෛත්‍රියෙන් සමබරව සහැල්ලුව සැපත්තට ක්‍රමයෙන් ආනාපාන හිතනකා ගැනීම තේරුම් කරගත්තොත් එයම ඒ කරන මූලික සකස් කිරීමේ සඳහා කරන යොදවුම අපි ලොකු සාන්තියක් ලබා දෙනවා. ඒ සාන්ති දිගින් දිගට කිරීම වෙහෙසක් බරක් වෙන්නේ නැහැ. නමුත් මේ දේවල් මේ සකස් කිරීම කරන්න හේතුව අඳුර රහසකී අමුම කරනවා බාර. එනි රාකේ. හැමදාම ප්‍රතිඵල බලාපොරොත්තු වෙපා නැත්නම් අලාපේක්ෂාවක් තියාගන්න එපා. හේතු සම්පාදනයේ අපිට ගොඩාක් පොදුසීමක් තියෙනවා. ඒ කියන දේවල් වලින් ඔප්පරීම හොඳද? ලබා ගන්න පුළුවන් එකලස අරගෙන ආනාපානෙට අපි සැලසුවා. ඒක ආත්මමාන දේශනා ධම්මෝ අවේ රක්කති ධම්මචාරී කියලා කියනවා. ධර්මචාරීව අපි හැසිරෙනවා නම් ධර්ම රසවව. ධර්මචාරී වශයෙන් කලයුත්ත සාහනදී මුල් කරපිට නැතිව අර අග කෙලවරින් අල්ලන්න පටන් අරගත්තොත් අපි මේ ගණුදුමක් කරන්න කෙනෙක් වෙනවා ව්‍යාපාරයක් කරන්න එක්ක වෙනවා ඵල අපේක්ෂාවක් වෙනවා ක්ෂණාවට පෝෂණය කරනවා කිසිම ප්‍රශ්නාවක් අපේක්ෂා කරන්න එපා. අපි මේ සාසනික වශයෙන් කරන වදක් කරන්නේ ධර්ම ගෞරවයක් කරන්න කියලා. ආනාපානයේ මූලික සකස් කිරීම දෙක කරගෙන ගත්තොත් ප්‍රධාන නැගිටින්නේ පරියන්කේ මුදුනට වැඩිය සෑහෙන. ඉතින් ආනාපානියත් ආවේ මෙලෝ වශයෙන් චිත්ත ධම්මක වශයෙන් ලැබෙන කියන ආනිසංසය. දැනට නැතිව වටා ගැනීම මේ කරගෙන යන භාවනා ජීවිතේ නිරෝධය දිගටගෙන යන්න ඉදිරියට ආනාපාන සතිය දිලිලාස්න සතර සතිපට්ඨාන සතර සතිපට්ඨානයෙන් ලැබෙන අත් බොජ්ජංග සත්‍යඥාන තුන් ලැබෙන මේ ජීවිත දේශනාව අනුසිත වෙන ඉච්ඡා විමුක්තියක් මේ ජීවිතයේදී මේ සංයුක්ත සාධනෙදී සාක්ෂාත් කරගන්න ලැබීවා ප්‍රාර්ථනාවෙන් අද නිවිත් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සම්සිඳා වේවා Thank you.